ඊට පස්සේ ওই කාරණාවට කලින් දෙමව්පියන්ගෙන් අර දරුවන්ට විය යුතු යුතුයකම් වල පොඩි කාරණාවක් මට ඉස්මතු කරන්න කියලා කල්පනා කරා. ඊයේ සතියේ කතා කරපු ඒ තමයි ඒක එක තැනක තිබ්බා සුසු කාලයේහි තමාගේ තමා සතු දේ දරුවන්ට පවරා දීම කියලා එකක්. මතකයි නේද? එක යුතුයකමක් තිබුණා සුසු කාලයේදී තමා සස්සේ දරුවන්ට පවරා දීම කියන එක අන්න ඒක හරි වැදගත්කමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කාලේ වෙන හුඟා ලොකු ප්‍රශ්නයක් තමයි මේ අපි වයසට ගිහින් මැරෙනකන් අපි වතු පිටි වේවා ඉඩකඩම් වේවා ඒ මුල මිල මුදල් වේවා ඒක මේ කියන්නේ Tamanට ජීවත් වීමට අවශ්‍ය ප්‍රමාණය නෙමෙයි ඊට වඩා ගොඩක් ප්‍රමාණයක් තමාගේ සන්තකේ දිගටම එයා පරිහරණය කරමින් යනවා. පැහැදිලිද? ඊට පස්සේ ධර්මයේ හැසිරුන් නැති කෙනෙක්ගේ මානසිකත්වය තමයි එයා එන්න එන්න එන්න මේ ඒ දේවල් වලට දැන් වයසට ගියාම සමහරවල්ලා දැකලා ඇති සමහර අය ගොඩක් ලෝභ වෙනවනේ. දැකලා නැති. දැන් තරුණ කාලේ එහෙම නෑ. වයසට යනකොට එයාගේ ලෝභකම් වැඩි වෙනවා. තරහ යන ගති වැඩි වෙනවා. දැඩිකම් වැඩි වෙනවා. අර ඒ වගේ ඒවා මේ වැඩි වෙනවා අකුසල. ඒ වැඩි වෙන්නේ මොකද ආයාය මෙයා ජීවිත කාලය තුළ ඒවා දැක දැක ප්‍රහාණය කිරීමක් කරපු නැති හින්දා හැබැයි වර්ධනය කිරීමක් කරනවා දිගටම නැවත නැවත ඊට අනුව කල්පනා කරලා වර්ධනය කිරීමක් කරනවා ඒ හින්දා ඒවා ප්‍රබල වෙනවා අනිත් එක ඒ විදිහට අකුසල් සහගත හිතක් පවත්වනකොට සිහිය නැති මෙයාගේ සිහිනුවන දුර්වල වෙනවා සිහිනුවන දුර්වල වෙනකොටම ප්‍රകൃතියෙන් අකුසල් ඒ හිතේ ඇති වෙලා ක්‍රියාත්මක වෙලා බලපවත්වන ස්වභාවය වැඩි වෙනවා ඒ කරුණු දෙකම හින්දාම වයසට ගිය කෙනෙක්ගේ ලෝභ ගති අපිටම තරහ ගති දැඩි ගති ඒ වගේ ගති මේ ගොඩාක් වැඩි වෙනවා මම මේ කියන්නේ ධර්මයේ හැසිරුනේ නැත්තම් කියන එක හරිද එයා ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ මේ මේ මේ සිහිය සිහියත් එක්ක සිහියකිත් කියන කාරණාව පුරුදු කරත් ඔක යම් මට්ටමකින් පාලනය වෙනවා ඒ සිහිය කියන කාරණාවත් පුරුදු නොකර සාමාන්‍ය කෙනාට වෙන දේ තමයි ඔය කිව්වේ ඕකත් එක්ක එයා තවදුරටත් එයා කියන්නේ එයා හරි හම්බ කරපු දේවල් ඒවා මිල මුදල් වතු පිටි යාන වාහන කියන දේවල් වල එයාට අවශ්‍ය නොවන ප්‍රමාණය ලොකු දෙයක් එයා තියාගෙන පරිහරණය කරනවා නම් එයා ඒකට අතිශයින්ම බැඳුණු හිතකින් පරිහරණය කරන ප්‍රවණතාවය ගොඩාක් වැඩි. පැහැදිලි මොකද එයාගේ මානසිකත්වයේ අකුසල් ජීවිතේ පුරුදු වෙලා තියෙනවා ඒවා ප්‍රබල වෙලා තියෙනවා ඊට පස්සේ අනිත් අතින් සිහිනුවන දුර්වලලා තියෙනවා. ඒතකොට අකුසල වල බලපෑම හිතේ වැඩි. එතකොට මේ බලපෑමෙන් යුතුව එයාට ගොඩාක් දේවල් පරිහරණය කරන්න තියෙනකොට මේ හැම දෙයකටම බැඳිලා බැඳී ගිය සිතින් බැසගෙන තමයි පරිහරණය කරන්නේ. ඔන්න ওই කාරණාවත් එක්කලා මේ වයසට ගිය කෙනෙක්ගේ හිත ඕවට ගොඩාක් බැඳෙනවා. එක්කෝ දරුමුණු බුරන්ට බැඳෙනවා. නැත්තම් ඔය වගේ දේපල වතු පිටි ඉඩකරම් වලට බැඳෙනවා. ඕකත් එක්ක ඒ බැඳුණු සිතකින් යුතුව මරණයටපත් වෙනවා ඊළඟට. ඒකේ තව පැත්තක් තියෙනවා එයාට අපි ධර්මයේ හැසිරෙන්න බණ භාවනා කරන්න එහෙම කියලා කිව්වොත් එයාට වැඩ ගොඩක් තියෙනවා. එහෙම කොහොමද කරන්නේ? කුඹුරු කරන්නේ කවුද? ඊට පස්සේ දැන් මේ වතු පිටිවල මෙව්ව බලන්නේ කවුද? මෙව්ව කරන්නේ කවුද කියලා එයාට ගොඩක් කරන්න වැඩ ගොඩක් තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ එයා බිස්නස් කරනවා නම් බිස්නස් මේව බලන්නේ කොහොමද කියලා වැඩ ගොඩක් තියෙනවා. දැන් ඔය ගොඩක් මං හිතන්නේ බිස්නස් කරන මුදලාල් එහෙම අර කඩ කරන අය එහෙම මේ ඒ මේ heart attack එක හැදෙන්නේ මොකද්ද කඩේදීම තමයි එතනදීම තමයි අන්තිමට heart attack එකක් හැදෙන්නේ. ගොඩාක් අයගේ ජීවිතයන් එහෙම. එහෙම නේද? ඒ විදිය තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒ ස්වභාවයෙන් ගිහිලා මරණයටපත් වුනහම එයා പ്രേත ජීවිතවල වගේ ගිහිල්ලා උපදිනවා. බොහෝසෙයින් പ്രേත ලෝකේ යන්න ඔන්න ඔය කාරණාව හේතු වෙනවා කෙනෙක්ගේ ඒ හින්දා සුදුසු කාලේ දරුවන්ට දායාද කියන එක දෙන්න ඕනේ. අර පොතලේ සූත්‍රය එක තැනක තියෙනවා මේ මජ්ක්‍ධිම නිකායේ මේ ඒ බ්‍රාහ්මණයෙක් කියනවා ස්වාමීනි මම ඒ කාලේ තිබ්බ රටාව බලන්න බ්‍රාහ්මණ රටාවේ ඔය ඔය දේවල් හරියට තිබුණා. කියන්නේ මම ස්වාමීනි මේ මගේ සතු දේවල් ටික දරුවන්ට බෙදලා දීලා තියෙන්නේ කියනවා. මගේ යැපීමට පමණක් අවශ්‍ය දේ විතරක් මං ගාව තියනවා කියනවා. පැහැදිලි නේද? දැන් එයා ඒ කියන්නේ එහෙම් පිටින්ම දරුවා මත ඩිපෙන්ඩන්ට් වෙන්න ගියොත් ආයේ ප්‍රශ්නයක් නේ. අපි බලාපොරොත්තු වෙන දේවල් දරුවන්ගේ නොවෙන්න පුළුවන්. එතකොට Tamanට යැපෙන්න අවශ්‍ය ටික විතර ප්‍රමාණවත්ව තියාගෙන අනිත් ටික සියල්ලම එයා බෙදලා දීලා. එතකොට එයා අර අවම දේවල් වලින් ඒක පරිහරණය කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන කලින් ඊට කලින් තිබුණා ඔකේ ඔය අවසාන වයස්වල මිනිස්සු සන්න්‍යාසී කියන ස්වභාවය යනවා. සන්න්‍යාසී කියලා කියන්නේ එයා යනවා ගෙදරින්. ගෙදරින් ගිහිල්ලා ඔය ආරාමයක ඒ වගේ ආගමික ස්ථානයක වගේ තැනක ඒ වගේ තැනක ජීවත් වෙනවා. තනිකර. ඒක වඩා හොඳයි. ඇත්තට මේක හොඳයි. එතකොට එයා අන්තිම කාලේ තනිකරම දැන් කෙනෙක් අන්තිම කාලේ පැවිදි වෙන එකත් ඒත් කමක් නැහැ කියන්න පුළුවන් හරියට මාර්ගික ඉක්මනවා නම්. එහෙම නැතත් එයා gederin බැහැරව අර ඒ ඒ අර වෙනම ආධ්‍යාත්මික ගමනකට ජීවිතය යොදවනවා නම් ඒක වටිනවා. කෙසේ වේවා කියන්න ඕනි කාරණාව ඔන්නක. ඒතකොට දරුවන් සුසු කාලේ ඒ දායාද කියන එක දීම කියන එක ගැන අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ගොඩක් දෙමාපියෝ කරන්නේ නැහැ ඕක. මැරෙනකම් කරන්නේ හුඟක් අය මැරෙනකම් ඒ කාරණාව කරන්නේ ඊට පස්සේ ඒ කියන්නේ එයා මොනෝ මොනෝ හරි කියලා ඒක අන්තිමේදී වැඩේ කෙරෙලා නැහැ. ඔන්න ඔයසපයි මොනෝ හරි හේතු තියෙනවා. ඒක නොකරන්න මොනවා හරි හේතු තියෙනවා. ඉතින් ඒ හින්දා ඊට පස්සේ දෙහි දෙමාපියෝ නැතුණාට පස්සේ ඉඩම් නඩු, ඉඩම් හබ දරුවන්ට ඒවා බෙදා ගන්න බැරුව ඒවා තව පැත්තකින් ඒ ටික පටන් ගන්නවා. ඒ ස්වභාවයවල් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ දෙමාපියෝ සත් දේවල් දරුවන්ට මේ සුසු කාලේ දෙන්න ඕනේ. ඊට පස්සේ කල්පනා කරන්න ඕනේ Taman ධනක් පිනක් කරනවා නම් ඒ අවසාන තමාර අවුරුදු 5ක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන් ජීවිතේ. මනුස්ස ලෝකේ ලැබෙන ජීවිතේ. එතකොට එයාට හොඳම කාලේ ධනක් පිනක් කරනවා නම් කල යුතු හොඳම අවස්ථාවක් ඒක. පැහැදිලිද? මැරුණට පස්සේ අපි මැරෙන්න කලින් මතක වස්ත්‍ර පූජාවක් හරි මැරුණට පස්සේ පාංශු කුලයක් දෙන එක නෙමෙයි. එයා ජීවත් වෙද්දී එයා හදවතින්ම මොකක් හරි එයා Tamanට දැනෙන ප්‍රබල පිනක් කරගෙන තියෙන්න ඕන ජීවිතේට. Taman ගොඩ කාලයක් වෙහෙස මහන්සියෙන් හරියම්බ කරපු ධනෙ වියපෑදම් කරලා Tamanට දැනෙන ගොඩාක් බලවත් පිනක්. බොහොම මහන්සියෙන් අපහසුයෙන් කරපු බලවත් පිනක් එයාගේ ජීවිතේක කරගෙන තියෙනවා. ඒකත් විශේෂ කාරණාවක්. එහෙම නැති වුණොත් එහෙම ඒ අර ඒ කට්ටිය අර يعني හිස් සති මිය යනවා වගේ එකක් වෙන්නේ. දැන් ওই කාරණාවේදී අර අපේ අම්මලට එහෙම අපි කියලා තියෙනවා. මම නිතර කියලා තියෙනවා. ඉතින් අම්මා ඒව කාරණාව කරගෙන යන හින්දා මම නැවත නැවත දැන් කියන්නේ. ඉස්සර මම කියලා තියෙනවා මේ අම්මා කීයක්වත් ඉතුරු කරන්න එපා. කියන එක තමයි කියලා තියෙන්නේ. දැන් අපේ අම්මට මම කියලා තියෙනවා තියෙන ඉඩ කඩ මේ ඔක්කොම අයියයි නමට දීලා තියෙන්න ඕනේ. දැන් අම්මගේ නමට මොකුත් තියෙන විදියක් නැහැ. අම්මා ඒවා ලියලා තියෙන්න ඕනි කියලා. ඒක ජීවිත භුක්තිය තිබ්බර කමන්නේ අම්මා ඒක ලියලා තියෙන්න තමයි. කරෙම දරුවට ලියලා තියෙන්න ඕනි. ඊට පස්සේ සතයක්වත් ඉතුරු කරන්න එපා කියන එක තමයි ඊළඟ කාරණාව. පැහැදිලිද? මං කියලා තියෙන ඉතින් දැන් අයියා අයියයි මායි අපේ පවුලේ ඉන්නේ. එතකොට අයියාට අම්මගේ සල්ලි වැඩකුත් නැහැ. ඊට පස්සේ මට අම්මගේ සල්ලි වැඩකුත් නැහැ. ඒ හින්දා කීයක්වත් ඉතුරු කරන්න එපා. තමන් පින්දහම් කරන්න. ඒ ඔක්කොගෙම පින්දහම් කරන්න කියලා ඉවරලා ඒකේ බලවත් යොදවලා තියෙනවා. එතකොට ඒක කරලා තියෙන්නේ දෙවියන් මොකද්ද දෙමව්පියන් කෙරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන්. අන්න එහෙම තේත් එක තමයි අපි දෙමව්පියන්ව තියන්න ඕනේ. මොකද එයාගේ ජීවිතේට එයා මේ පින අරගෙන යන්න ඕනේ. ඒක අපි කොහොම හරි කරලා ඒක අපි මේ අපි ඔච්චර හදරවඩලා ඔක්කොම කරලා තියවලා අපි අරකට කොහොම හරි අපිට ගන්න බලන එක නෙමෙයි කරන්න ඕනේ. නේද? අපි යාට පුළුවන් තරම් පිනක් කරගෙන යන්න අවස්ථාවේ දෙන්න ඕනේ. ඒ හින්දා ඒ රටාවේ ලොකු අඩුපාඩුවක් තියෙනවා කෙරෙන්න ඕනි විදිහේ. ඒ හින්දා වයසට යනකොට වයසට ගිහිල්ලා තමන්ගේ යමක් තමන්ගේ ජීවත් වෙන්න යමක් තියාගෙන ඉතුරු ඔක්කොම පවර්ණේව පවරන්න, පින්කරණේව පින්දහම් කරගන්න. පින්දහම් කරගෙන ඒ කියන්නේ යන්න ලෑස්ති වෙලා වගේ ඉන්න ඕනේ. නේද? කොහේ හරි අපි හිතමුක හැම සම්පූර්ණයෙන් අතහැරලා යනවා නම් අපි ගමන් මල්ල විතරක් ලෑස්ති කරන් ඔක්කොම අතහැරලා යන්නේ ඉන්නේ. සදහට මතහැරලා යනවනම් අන්න ඒ වගේ ගමන් මල්ල වගේ පින්ටි කරස් කරගත්තා එහෙම බ්ලාස්ටි පිට ඉන්න ඕනේ ඇත්තරම වයසට ගියපුවාම කෙනෙක්. මේ ජීවිතෙන් ඊළඟ ජීවිතයට යන්න. ඉතින් ඒ කාරණාව හුඟක් ඔය දුර්වලතාවයක් ඒ දෙමව්පියන්ගෙන් වෙනවා. ඒ හින්දා දැන් බුදුරණාහසේ දෙමව්පියන්ගෙන් දරුවන්ට සුසු කාලේ දායාද ඒවා දෙන එක මේ යුතුයකමක් විදිහටත් පෙන්නවා. ඒ කියන්නේ ඒක ලොකු යහපතක් තියෙනවා දෙමව්පියන්ගේ පැත්තෙන්. පැහැදිලි නේද ඒ කාරණාව? පැහැදිලි. ඔව්. ඊට පස්සේ අපි එහෙනම් මේ සතියේ කාරණාවට යමු එමු. සංජීවයේ දරුවන්ගෙන් දෙමාපියන්ට වෙන්න වෙන යුතුකම් එක සයිඩ් එක පොඩ්ඩක් බලමුකෝ. දරුවන්ගෙන් දෙමාපියන්ට වෙන්න ඕනේ. ආ ඒක මම ස්ලයිඩ් එකක් හැදුවේ නෑ ඇත්තටම. මම ඒ කාරණාව මතක් කරලා කියන්න. ඔක කමන්නේ. ඔක ඔක ඊළඟ ස්ලයිඩ් එක. අපි අරකට ස්ලයිඩ් එකක් හැදුවේ නෑ මට දැන් මතක් වුණේ. මේ එතකොට මේ මම එක මතක හැටියට කියන්න. ඇත්තට මම ඒ කාරණා ටික මතක තියාගත්තෙත් නෑ. දෙමව්පියන්ව පෝෂණය කිරීම බුදුරජාණන් වහන්සේ දරුවන්ගෙන් දෙමව්පියන්ට සිදුවිය යුතු යුතුයකමක් විදිහට දක්වනවා. ඒ කියන්නේ වයසට ගිය දෙමව්පියන්ව පෝෂණය කරන එක කරන්න කියන එක. පැහැදිලිද? එතකොට ඒක දෙමව්පියෝ ඔය හැමෝම හැම දෙමව්පියන්ම කියනවා මං නම් පොඩ්ඩක්වත් එහෙම බලාපොරොත්තු වෙන්නේ දරුවෝ අපිට කරයි කියලා එහෙම කිව්වට අනිත් පැත්තෙන් හොඳටම බලාපොරොත්තු වෙනවා. ඒක එහෙම කියනවා. ඒ ඒක බලාපොරොත්තුවක් නැත්තම් අපි කිසිම අපේක්ෂාවක් නැත්තම් ඒ කියන්නේ අපි එහෙනම් එහෙම දෙයක් ලැබුණා කියලා ලොකුවට සතුටු වෙන්නෙත් නෑනේ. අපි ගොඩක් බලාපොරොත්තු වුණු දෙයක් අපිට ලැබුණාම නේද අපිට ගොඩක් සතුටු. අපි ගොඩක් බලාපොරොත්තු වෙච්ච දෙයක් අපිට ඒක ඒක ලැබුණා. බලාපොරොත්තු ගොඩාක් අපි ඒ ගැන හීන මැව්වා. ඒ වගේ දෙයක් ලැබුණොත් හරි සතුටු වෙනවා. එතකොට ඒ කියන්නේ අන්න ඒ ස්වභාවයෙන්ද දෙමාපියෝ දෙමාපියෝ දරුවන්ගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කිව්වට ඇත්තරම බලාපොරොත්තු වෙනවා. කොච්චර කිව්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා දරුවන්ගේ යුතුයකමක් කියනවා දෙමාපියන්ට ඒ කාරණාව කරන එක. එහෙම කරේ නැත්නම් දෙමාපියෝ ඒ ගැන දුක් වෙනවනේ. බලන්නවත් ආවේ නැහැ කියලා දුක් වෙනවා. ඊට පස්සේ මේ මෙහෙම ඊට පස්සේ ඔබට ඒක දකින්න හැම්බෙනවා ඉතින්. මේ කාරණාව මම හිතන්නේ ගොඩක් ඉස්සර කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක පළවෙනි කාරණාව. ඊළඟ කාරණාව තමයි දෙමාපියන් කටයුතු සොයා බලා ඉෂ්ට කරන එක බුදුරජාණන් වහන්සේ යුතුයකමක් විදිහට පෙන්නනවා. ඒ කියන්නේ සවයසට ගිය දෙමාපියන්ව පෝෂණය කරනවට අමතරව තව ඒ කට්ටියගේ අවශ්‍යතා කොටසක් තියෙන්න පුළුවන් නේ. අසනීප වලට බෙහෙත් තේත් ගන්න ඒවා තියෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ කට්ටියට සමහරලාවට යන්න එන්න අවශ්‍යතාවල් සමහර දේවල් කරන්න අවශ්‍යතාවල් අපි හිතමුකෝ ධර්මයේ හැසිරෙන්න අවශ්‍යතාවල් ඒ වගේ ගොඩාක් පැති තියෙන්න පුළුවන්. වන්දනා කරන්නනේ වන්දනා ගමනක් යන්න අවශ්‍යතාවල් ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. එතකොට ඒ දේවල් සොයා බලා ඉටු කරන එක දරුවෙක්ගෙන් දෙමව්පියන්ට දෙන්න යුතුකමක් කියනවා. ඒකෙන්ද ඒ දෙමව්පියෝ දෙන්න බොහොම හිත සතුටු වෙනවා දෙමව්පියෝ දෙන්න ඇත්තටම බලාපොරොත්තු වෙනවා. කියන්නේ කෙනෙක් වයසට ගිහිල්ලා බැරි වෙනකොට Tamanට කෙනෙක් ඒ දේ උදව්වක් කරන්න කවුරු හරි හිටියානම් හොඳයි කියන මානසිකත්වයක් කෙනෙක් ඇති වෙනවනේ. අපි අසරණ වුණාම අපි කොච්චර කිව්වත් අසරණ වෙලා ගොඩාක් කුසල්සිත දියුණු කරලා නැත්නම් අසරණ වෙච්ච ඕන මිනිස්සෙක් කවුරු හරි මට පිහිට වෙනවා නම් හොඳයි කියන මානසිකත්වය ඇති වෙනවා. මට කවුරු හරි උදව් වෙනවා නම් හොඳයි මට කවුරු හරි පිහිට වෙනවා නම් හොඳයි මේ කාරණාවෙදි කියලා මානසිකත්වයක් ඇති වෙනවා. එතකොට Tamanට දරුවෝ ඉන්නවා නම් මගේ දරුවෝ මට පිහිට වෙනවා නම් හොඳයි කියන කාරණා මානසිකව තමයි ඇති වෙන්නේ. ඒ දෙමාපියන්ට. ඒ හින්දා ඒක බුදුරජාණන් වහන්සේ කියනවා දරුවෙක්ගෙන් දෙමාපියන්ට වෙන්න ඕන යුතුයකමක් විදිහට. ඊළඟට එතන තව විස්තර කරනවා මේ දෙමාපියෝ මිය ගියාට දෙමාපියෝ සතුදේ ආරක්ෂා කිරීම දෙමා දරුවෙක්ගෙන් දෙමාපියන්ට වෙන්න යුතුයකමක් විදිහට. ඒ කියන්නේ දෙමාපියෝ සමහරලාට හිටපු මුල් ගෙවල් වගේ දේවල් දෙන්න පුළුවන් නේ. ඒ කට්ටිය පොඩි කාලේ ඉඳන් හැදුණු වැටුණු දේවල් ගෙවල් වගේ ඒවා දරුවන්ට දෙනවා. දෑවැදි විදියට. ඔයා මේක තියාගන්න කියලා. සමහරලාට දරුවෝ ඒ කට්ටිය ඉද්දිම ඒක විකුණලා දානවා. ඒ වගේ දෙයක් කරනකොට අර දෙමාපියන්ට ඒක බොහොම හිතට මේ හිත දුක් වෙන්නා වූ කාරණාවක් බවට පත් වෙනවා. මේවා අහලා දැකලා තියෙනවා නේ සමාජයේ. මේ මේ කාරණාවදී ගොඩාක් දුක් වෙන අනේ අපි අමාරුවෙන් හදපු දේවල් මෙහෙමයි කියලා ඇයි ඒක එහෙම කරේ කියලා ඉවරලා එහෙම කියනවා. සම්පූර්ණයෙන් දෙමාපියෝ කැමැත්තෙන් ඒක කරනවා කියන එක වෙනස් දෙයක්. දෙමාපියෝ කැමති අපි ඉඩකඩම් ගොඩක් තියෙනවා අර ඉඩම විකුණලා මෙහෙම දෙයක් කරන්න කියලා ඒ කට්ටිය කියනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ ඒ ඒ දේ එහෙම වුණා කියලා. එහෙම නැතුව අර ඒ කට්ටිය ඉන්න ගෙවල් දොරවල් විකුණලා ඒ වගේ දරුවෝ ඒ අය ඉදීම ක්‍රියාත්මක වීම ඊට පස්සේ අරයා මැරෙනකන් අර මොකද සිහිනුවන වඩලත් නැහැනේ ජීවිතේ. අර ගාන්නාව ගැන හිත හිත පසුතැවිතයි පසුතැවිතයි ඉන්නවා. අනේ මෙහෙම වුණානේ මෙහෙම වුණානේ මෙහෙම වුණානේ කියලා දුක් වෙනවා. ඒ හින්දා එතකොට දුක් වෙලා මොකද වෙන්නේ? පසුතැවිලා ආයේ പ്രേත ලෝකේ සතර අපාය යන මානසිකත්වයක් හදා ගන්නවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ කියනවා දෙමාපියන් සතු දේ ඒක ආරක්ෂා කිරීම දරුවෙක්ගෙන් වෙන්න වෙන යුතුයකමක්. ඊට පස්සේ ඊළං කාරණාව තමයි තමන්ගේ කුල પરම්පරාව ඉදිරියට ගෙන යෑම. ඒකත් දරුවන්ගෙන් වෙන්න ඕනේ යුතුයකමක්. ඒතකොට ගිහි ජීවිතයක කෙනෙක් ඉන්නවනම් ඒ දෙමව්පිය බලාපොරොත්තු වෙනවා දරුවෙක් විවාහ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ගිහි ජීවිතයක ඉන්නවනම්. නේද? ඊට පස්සේ අපිට දරුමුණු බුරෝ ලැබෙයි කියන එකක් බලාපොරොත්තු වෙනවා. එහෙම නේද මානසිකත්වයේ කට්ටියගේ. එතකොට ඒ දේ බලාපොරොත්තු වෙන හින්දා ඒක යුතුයකමක් විදිහට දරුවෙක්ට පණවනවා මොකද නැත්තම් ඒ දේ අල්ලන් ආයෙ දුක් වෙනවා. මේ මානසිකත්වයේ ස්වභාවය ඒ දේ අල්ලගෙන ආයෙ දුක් වෙනවා පසුතැවිලි වෙනවා මෙහෙමයි අනේ මෙහෙම වුණානේ ඇයි මෙහෙම වුන්නේ නැහනේ මෙහෙම කියලා දුක් වෙනවා. ඊට පස්සේ අන්තිම කාරණාව දරුවෙක්ගෙන් දෙමව්පියන්ට වෙන්න ඕනේ යුතුයකමක් ඉදිරිය බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ දෙමව්පියන් මිය ගියාට පස්සේ පින් දන් දීලා පින් අනුමෝදන් කරන එක. ආන් ඒ කාරණාවත් ඇත්තටම විශේෂයි. එතකොට මේ ඒ කියන්නේ සමහර වෙලාවට පින්දහම් ජීවිත කාලේ කරලා තියෙන කෙනෙක් කරලා නැති වෙන්න පුළුවන් දෙමව්පියෝ ලොකු මේ අපි කොටස් කීපකින් ගමුකෝ. එහිට ඒ දෙමව්පියෝ ජීවත් වෙලා ඉන්න කාලේ බොහෝ කොට පින්දහම් කරලා නැති අය වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් එයා පින් අනුමෝදන් වෙන්න පුළුවන් പ്രേත ස්වභාවයකට ගිහිල්ලා ඉන්නවා නම් ඒ කියන්නේ භූත ස්වභාවයක්, තේජ ස්වභාවයක් කියලා කියන්න පුළුවන්, පින් අනුමෝදන් වෙන්න පුළුවන් ස්වභාවයක ඉන්නවා නම් මනුස්ස ලෝකෙට, දිව්‍ය ලෝකෙට වගේ ආපු නැති ඒ වගේ වෙලාවක අපි දානයක් දීලා පින් අනුමෝදන් කරන එකේ එයාට අර ඒ පින ඔස්සේ නැවත මනුස්ස ලෝක, දේව ලෝකයකට වගේ යෑමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ වෙලාවේ යාගේ මානසිකත්වයේ ආය රටාව වෙනස් වෙන්නේ. මේක වෙන්නේ ඉතින් මේ බොහොම ඒ කියන්නේ මේක බොහොම සංකීර්ණ විෂයක් ඈ. ඒ කියන්නේ සමා ඒකාන්තය වෙනවා කියලා කියන්නේ නැහැ. හැබැයි වීමේ සම්භාවිතාවක් තියෙනවා. එතකොට ඒ වගේ දානයක් දෙනකොට ඒක සාමාන්‍යයෙන් අපි නම් අපි දකින විදිය. අපි දකින විදිය නම් ඒක දැනෙන්න කරන්න ඕනේ. ඒක නිකන් Tamanට හැකියාව තියෙද්දි හැකියාව නැත්තම් පුළුවන් විදිහට කරන්න ඕනේ. ඒක වෙනම කාරණාවක්. හැකියාව තියෙන කෙනා ඒක බොහොම දැනෙන්න කරන්න ඕනේ. ඒ කියන්නේ අර චාරිත්‍රයක් ඉෂ්ට කරනවා විදියට සාමින්නාසලා හතර පහ නමක් වඩම්මල දානයක් දීලා හරි. දැන් අපි ඒ යුතුයකම කරා කියලා කියනවා නම් ඊට වඩා ලොකු හැකියාවක් තියෙන දරුවෙක් ඒක ප්‍රමාණවත් නැහැ. නේද? ඒකේ මෙහෙම දෙයක් තියෙනවා. අපි හිතමුකෝ ඒ දරුවට ලොකු දෙයක් කරන්න බැරි නම් එයාට පුළුවන් අඩුම ගානේ මේ අපි හිතමුකෝ මම උදාහරණයක් කියන්නේ රුවන්වැලි සෑය ජයශ්‍රීමා බෝධින් වහන්සේ වගේ වන්දනා කරගෙන ඊට පස්සේ හැමදේම දැන් අපි හිතමු දුප්පත් එක්කෙනෙක්. සතියක් යනවා. ඉතින් සතියක් ගිහලා අම්මා තාත්තා වෙනුවෙන් මම පිනක් කරනවා කියලා ජයසිරි මහ බෝධින් වහන්සේ වංගලිසෑව අමදිනවා. මල්ලාසන අස් කරනවා. බත් බත් පැකට් දෙකක් වගේ හදාගෙන හැමදේම එන භික්ෂුන් වහන්සේලාට බත් පැකට් තුනක් විතර දෙකක් තුනක් හරි පුළුවන් ප්‍රමාණයක් හදලා සංඝයා උත්සව කියලා පූජා කරනවා. පූජා කළා සතියක් විතර තමන්ගේ අම්මා තාත්තට පින් අනුමෝදන් කරන්න පුළුවන් නේ. පැහැදිලි නේද? එතකොට එයා ශ්‍රමයෙන් වෙහෙස මහන්සි වෙලා ඒක කරන්නේ. මං කියන්නේ මිල මුදල් අඩු නම්. ඒ විදිහට කරන්න පුළුවන්. මිල මුදල් තියෙනවා නම් එයා තමන්ගේ මිහිගේ දෙමාපියන් උස්සා මේ මන්නම් දකින්නද මම මං කියන්නේ මේ මට හිතෙන විදිහට. මම හිත ඒ කියන්නේ ධර්මානුකූලවයි ඒක මේ විදිය වෙන්න ඕනේ කියන එකයි මම කැමති විදියයි කියන කාරණාවලින්මයි කියන්නේ. එයාට පුළුවන් දෙමාපියෝ උත්සාහ කියලා මේකේ දෙමාපියෝ උත්සාහ කුටියක් හදලා පූජා කරන්න පුළුවන්. කුටියක් හදලා පූජා කරන්න පුළුවන්. එතකොට ඒක බොහෝ කාලයක් දැන් දානයක් දුන්නාම දානේ අද දානේ වළඳලා ඒක ඉවර වෙනවානේ. ඒකේ අවශ්‍ය වර්ණ සැපේ බලය ඒ දවස් කීපයක් පවතී ඉවර වෙනවා. කුටියක් හදලා පූජා කරොත් ඒ නිසා අවශ්‍ය අවශ්‍ය වර්ණය සැපේ බලයට උපකරන උපකාරය. උපකාරය බොහෝ කාලයක් පවතිනවා. පැහැදිලි නේද? එහෙම දෙයක් කරන්න පුළුවන්. කුටියක් හදලා පුළුවන් පුළුවන් නම් කුටියක් හදලා පූජා කරන්න පුළුවන්. එහෙම කෙනෙක් අපිට ડોක්ටර් කෙනෙක් එකපාරක් ආවා අපිත් එක්ක ඉස්කෝලේ ගියපු. ඊට පස්සේ එයාගේ අම්මා නැති වෙලා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම මොකද්ද මේ කරන්න ඕනි කියලා මං කිව්වා මං ඔයාට මෙහි කියලා එකක් නෙමෙයි මේ කියන්නේ මෙහි කුටියක් හදන එකක් ගැන නෙමෙයි. ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් ඔයා ඒක දැනෙන පිනක් කරන්න කිව්වා මොකද ඒ අම්මා තාත්තා ඔයාට ඊට වඩා දෙයක් කරලා තියෙනවා. නේද? දැන් එයා අතෙන්ට ගිහිල්ලා ඊළඟ ජීවිතයට ගිහිල්ලා ඉන්නවා. එතකොට එයා මුළු ජීවිත කාලෙම සමහරවිට අම්මා තාත්තා මෙයාට ගොඩාක් දේවල් කරලා තියෙනවා. ගොඩාක් මහන්සි වෙලා ගොඩාක් කැපකිරීම කරලා දරුවා වෙනුවෙන් කරලා තියෙනවා. එතකොට අතෙන්ට ගියාට පස්සේ අර නොපෙන්න ලෝකෙට එයාට අපිට පුළුවන් විදිහට හදවතින්ම උපරිමයෙන්ම කරන්න අපි බලන්න ඕනේ. පැහැදිලි නේද? අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඒක දුප්පත් කෙනෙක් නම් අසරණ කෙනෙක් නම් එයාට ශ්‍රමය ශ්‍රමය කියලා කොටසක් තියෙනවා. එයාට ශ්‍රමය කියන කෑල්ලෙන් යන්න පුළුවන්. ඒකයි ඒ සෑයවල් ඇමදලා ඒ විදියට කරලා පැත්තකට හදාගෙන එහෙම පූජා කළ සතියක් විතර තමන් මේ සිල් අරගෙන භාවනා කරලා ඒ පිනුයි ඔක්කොම අනුමෝදන් කරන්න පුළුවන්. අන්න එහෙම. එතකොට එයා අර අම්මා තාත්තා එයාට ජීවිත කාලයක් කරපු උපකාර වලට එයා පුළුවන් විදියකට හරි යම් උපකාරයක් කරා වෙනවා. එහෙම. හැකියාව තියෙන කෙනෙක් අර විදිහේ අර ප්‍රබල පිනක්, දැනෙන පිනක්, බලවත් පිනක් එක්ක දානයක් දෙන්න පුළුවන්. අන්න එහෙම වුණොත් එහෙම අපි හිතනවට වඩා එයාගේ දෙමාපියන්ගේ ජීවිතේ අර මියගේ දෙමාපියන්ගේ ජීවිතේ ලොකු වෙනසකට පරිවර්තනයකට යන්න පුළුවන්. ඊළඟට හොඳ ජීවිතයකට යන්න පුළුවන්. ඒක අර ගතානුගතිකව දානයක් දෙනවා කියන එක මුකුත් නැතුවට වඩා හොඳයි. මුකුත් නැතුවට වඩා හොඳයි. ඊට වඩා සුවිශේෂී විදියට හිතලා බලලා කරනවා කියන එක වඩා හොඳයි. පැහැදිලි දෙක අරනවා. ඒ කියන්නේ මොනවා හරි අහන්න තියනවද? හරි. ආව කියන. එහෙනම්. එහෙනම් ස්වාමීන් වහන්සේ. එහෙනම්. මේ බකලාවට දැන් දෙමව්පියෝ ගොඩක් හොඳට දරුවෝ හදලා මේ වර්තමානයේ තියෙන දෙයක් නේ. ඊළඟට ඒ දෙමව්පියන්ට ඒ දරුවෝ තියෙන දේවල් ලියාගෙන අවසාන වශයෙන් දෙමව්පියෝ පාරට දාලා තියෙනවා. හ්ම්. ප්‍රදේශයේ කම්පාරේ හරි මම මම ගෑස් දෙකටම දැකලා තියෙනවා බදාදා දිනවල. මේ දෙමාපියෝ ආපහු ගේනවා මට දරුවෝ සලකන්නේ ඒ ඉඩ කඩන් ටික ආපහු මට ලියලා දෙන්න කියලා. ඒ තරම් දෙමාපියෝ අසරණ වෙලා ඉතින් බාර ගන්න කෙනෙකුත් කැමති වෙන්නේ නැහැ හුඟක් වෙලාවට මොකද වයස වයස හොඳ නැහැනේ. ඉතින් එහෙ ඒ නිසා දෙපාර්තමේන්තුවල චක්‍රලේඛ පවා වෙනස් වෙලා තියෙනවා මේ දෙමාපියන්ට එහෙම කරන නිසා. ඉතින් හුඟක් වෙලාවට සම අසරින් පතර හරි දරුවෝත් ඉන්නවා දෙමව්පියන්ට ඇත්තටම නොසලකන උදව් පදව් අරගෙන සේරම කරගෙන දෙමව්පිය දිහා බැරි වෙනකොට නොසලකායින ස්වරූපයේ දෙම මේ දරුවෝ ඉන්නව නැතුව නෙමෙයි ධර්ම මාර්ගේ යන්නේ එහෙමයි ඉන්නවා ඉතින් ඒ ඇත්තටම මේගොල්ලන්ට ධර්මයේ තුලින් තමයි සහනයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔව් එතකොට ඒ ධර්මයේ තුලින් කියලා කියන්නේ හන්නේ ඒ කාරණාවන් කියන්න ඕනේ එහෙමයි ස්වාමීනි ධර්මයේ තුලින් කියන්නේ දරුවෝ හුඟක් වෙලාවට ධර්මයේ පිළිබඳව කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය ගැනවත් අඩුම ගානේ දැනගෙනවත් ඉන්නවා නම් දඟු එකකින් කරන්නේ නැහනේ. මේක කිසිම දෙයක් දන්නේ නැහැ ඉතින් අනිත් මෙහෙම කල්පනා කරන්න ඒක. ඒක ඒක දරුවෝ පොඩි කාලේ ඉඳන් හදන්න ඕනි දෙයක්. ලෞකික සම්මාදිට්ඨිය කියන එක දෙමාපියෝ දරුවන්ට අර මේ පවෙන් වලක්වල කුසලයේ පිහිටවීම නොකිරීමේ ප්‍රශ්නයක් වෙයි තියෙන්නේ. එතකොට දැන් ඒක දැන් ওই වෙලාවේ වෙනස් කරන්න බෑනේ. අපිට ඔය වෙලාවේ කරන්න පුළුවන් එක ප්‍රධානම දේ තමයි මේ දැන් ඔය කට්ටියත් මෙතන ඉන්න කට්ටියත් කවදාද වයසට යනවනේ. සියල්ල දරුවන්ට දෙනවා කියලා කාරණාවකට යන්න එපා. ඇයි එහෙම යන්නේ? සියල්ල දරුවන්ට දෙනවා කියලා කාරණාවට යන්න එපා. ඒ කට්ටියට උගන්වලා තියෙනවනේ. ඒ කට්ටිය හදලා වඩලා තියෙනවනේ. ඒ කට්ටියට පුළුවන් දැන් අපිත් සියල්ල දෙමව්පියන්ගෙන් ලබා ගත්තයි නෙමෙයි නේද අපි. අපිත් එහෙමයි නෙමෙයිනේ. අපි උත්සාහය මාංශයෙන් හරි හම්බ කරගෙන එහෙම ගියපු අයනේ ඔය කට්ටියත්. එතකොට සියල්ල දරුවන්ට දෙනවා කියන කාරණාව කරන්න එපා. දරුවන්ට උගන් ඉගෙනීම කියන එක දෙන්න. අධ්‍යාපනය ජීවිතයක් ඉස්සරහට ගිහිල්ලා යහපත් පුරවැසියෙක් විදිහට ජීවත් වෙන එක ඒ ටික සකස් කරන්න. ඊට පස්සේ ඒ අයට අවශ්‍ය නම් අර ඒ අවශ්‍යතාවයේ දැකලා Tamanට අතිරේකව තියෙනවා නම් ඒ දායවැදී විදිහට පවර්න ඒවා ඒව කරන්න. ඒව යුතුයකම් විදිහට කරන්න. හැබැයි Taman උත්සාහ කියලා කොටසක් තියාගන්න Taman දක්ෂ වෙන්න ඕනේ. Taman බුද්ධිමත් වෙන්න ඕනේ. දක්ෂ වෙනවට වඩා ඒකට හොඳ වචනේ බුද්ධිමත් වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි කාරණාව. එතකොට මේ බුද්ධිමත් වුණා නම් එයා තමන්ගේ මං කිව්වේ තමන්ගේ යැපීමට කොටසක් තියාගන්න. තියාගෙන අනිත් ඒවා දානෙට වේවා, දරුවන්ට වේවා බෙදලා දීලා ඒක අන්න එහෙම තියෙන්න ඕනේ. එතෙන්ට ඒ ආවනම් ඒ ප්‍රශ්නේ වෙන්නේ දරුවෝ සැලකුවේ නැතත් එයාට ජීවත් වෙන්න හැකියාව තියෙනවා. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි අපි හිතමුකෝ එහෙමත් වෙලා කෙනෙක් ඉන්නවා නම් ඒත් මේ දරුවා මේ කියන්නේ දෙමාපියන්ගෙන් ඒ කියන්නේ දරුවෝ සලකන්නෙත් නැහැ. එයාට ජීවත් වෙන්න විදිහකුත් අපහසුතාවයේ තියෙනවා නම් සමහර වෙලාවට අපි තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් මේ ලෙඩ ඇඳට වැටෙනකන් නෙමෙයි. ලෙඩ ඇඳට වැටෙනු කෙනෙක් කෙනෙක් බාර ගන්න ස්වභාවය අඩුයි. නැත්තම් ඒ ඔය ඔය වගේ අයට මේ සාමාන්‍යයෙන් ඔය යමක් අතුපතු ගාගෙන ඉන්න පුළුවන් නම් ඔය ආරාම වල උනත් ගිහලා නවතින්න පුළුවන්. එහෙම නැද්ද? බුදුරයන් වහන්සේ කාලෙත් ඒක තියෙනවා අදටත් ඕක තියෙනවා. ආරාමික ගිහින් නතර වෙන්න පුළුවන්. ගිහිල්ලා බණක් භාවනාවක් කරගෙන ඒ දේවල් කරන් ඉන්න පුළුවන්. ඒ වුණාට වැඩේ තියෙන්නේ ඔය ඒ දෙමව්පියෝ ඒ අය කැමති නැහැ එහෙම යන්න. එහෙම ගන්න නැද්ද? තියෙනවා. ඒ අය කැමති නැහැ. එයා යන්න කැමති නැහැ. අන්න එක නැත්නම් අපි දුන්න අවුරුදු 60 65ක දෙමව්පියෙක් මේ එයාට දරුවෝ සලකන්නේ නැත්නම් එයා ගිහිල්ලා ආරාමයකට වගේ අපි තුමු කාන්තාවන්න සිල්ලාරාමයකට ගිහිල්ලා මම මේ අතුපතු ගාගෙන මම මෙයට උදව් වෙගෙන ඉන්නම් මෑණියන් වහන්සේ මට මෙහි ඉන්න අවසරයක් දෙන්න කියලා මේ අසනීපයක් වුණොත් මං ඉස්පිරිතාලෙන් බෙහෙත් ටික ගන්නම්. ළඟ ඉස්පිරිතාලේ නොමිල බෙහෙත් ටිකක් දෙනවනේ. මම බෙහෙත් ටික ගන්නම් කියලා ආන් ඒ වගේ එයා උදව් පදව් කරගෙන ඉන්න එකක් හදා ගන්න පුළුවන්. අන්තිම කාලේ අර ඔක්කොම අතහැරලා දාලා. එහෙම නෙමෙයි අර ඒ දෙමව්පියෝ ධර්මය හැසිරලා නැති හින්දා ඒ ඇත් කරන්නේ හැමදේම අර නැති වෙච්ච එකට ඔට්ටු වෙවි ඔට්ටු වෙවි ඒකටම මේ උත්සාහ කරමින් ඉන්නවා. ඇයි දරුවෝ මෙහෙම කරන්නේ නැත්තේ මෙහෙම කරන්නේ නැත්තේ කියලා. එතකොට දරුවන්ව හදන්න තිබුණු කාලේ ගියා. දරුවන්ව හදන්න ධර්මානුකූල කුසලයේ පිහිටවන් තිබ්බ කාලේ ඒක කරේ නැහැ. බොහෝ බොහෝ වෙලාවට අධ්‍යාපනය විතරක් කරා. එතකොට ඒකේ විපාකයක් දැන් සකස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ දායාද සුසු කාලේ දායාද දෙනකොට ඊතරදී බුද්ධිමත් උනේත් නැහැ. දෙවනි කාරණාවේදී ඒක දායාද දෙදී බුද්ධිමත් උනනම් එයා කොටසක් තමාගේ යැපීමට ඉතුරු කරගත්තා නම් මේ කමං කාටවත් අතපාන්න කැමති නැහැ. ඔය කට්ටිය උසහා මාසලා ජීවත් වෙන මට මේ ටික ඕනනම් කට්ටියට දෙන්න පුළුවන් කියලා කොටසක් ඉතුරු කරගත්තා නම් ওই ප්‍රශ්නේ වෙන්නේ නැහැ. ඊට පස්සේ එතනින් තුන්වෙනි අවස්ථාවේදී ඒ ටිකත් ඒකත් බැරි වුණා නම් අඩුම ගානේ මෙයාට පුළුවන් අර වගේ සිල්ලාරාමයකට වගේ නැත්තම් අපි හිතමුකෝ පිරිමි කෙනෙක් නම් අනේ ඕන තරම් අවස්ථාවල් තියෙනවා. ඕන තරම් දැන් ඔය කැපකරු මහත්තයෙක් නැතුව ආරාම නැද්ද? ආරණ්‍යවල සමහර ඒවා තියෙනවා කැපකරු මහත් එහෙමවත් මිනිස්සෙක් ඇවිල්ලා ඉන්න කැමති නැහැ. කියන්නේ ඕන තරම් හුදකලාව එයාට කෑම්බෝ කෑම බීම ඉදුම් මුටි ටික ඔක්කොම හම්බ වෙනවා. ඊට පස්සේ අසනීපයක් වුණොත් ස්පිරිතාලට ගිහින් බෙහෙත් එකක් අරන් එන්න මොකක් අවශ්‍ය පහසුකම් ගොඩාක් වෙලාවට සලසනවා. මොකක් හරි ක්‍රමයකින්. ආරන්නේ වල. ඊට පස්සේ ඒත් ඉන්නේ කෙනෙක්. විවේකයෙන් බණක් භාවනා කරලා ඉන්නේ. ඒ කියන්නේ ඒ තරම් අර ඒ කියන්නේ මරුණත් අර මේ කාමයේ අතාරින්න කැමති නැති ගතියක් තියෙන. චුට්ටක්වත් එහාටවත් යන්න කැමති නැහැ. අරවත් එක්ක ඔට්ටු වෙවි කොහොම හරි ඉතින් ඉන්නවා. ඉතින් මම දකින්නේ ඒක දෙමව්පියන්ගේ වරදක් විදිහටමයි දකින්නේ. දරුවන්ට කුසලයේ පිහිටවීම පිහිට නො පිහිටු වීම නොකිරීමම දෙමාපියන්ගේ වරදක්. එතනින් පටන් ගත්ත වරද දායාද දෙනකොටත් ඒ වරද කරලා ඊට පස්සේ අන්තිම කාලේ තේ ටිකත් එහෙම වුණා නම් කමක් නැහැ මේ ටික අතහැරලා මම මේ විදිහට පිනක් දහමක් කරන් ඉන්නවා කියලා අයින් වෙලා එහෙම කරන්නෙත් නැහැ අන්තිමේ. අරවත් එක්කම ඔට්ටු වෙවි හරි හිත ඇවුල් වලින් ඒකෙම එල්ලි එල්ලි ජීවත් වෙනවා. නේද? එහෙම. කොහොම නෙමෙයිද වෙන්න ඕනේ. මොකද මාළියම කියන්නේ? නෑ ස්වාමීන් වහන්සේ කියන කතාව හරි. නමුත් මේ ග්‍රාමීය මට්ටමේ තියෙන දෙයක් තමයි යෝග නිතර හැම තැනම තියෙනවා. මේ ග්‍රාමීය මට්ටමේ දැන් වල උඩක් මම දකින්නේ. ඒක තමයි. ඒ කියන්නේ ඒ අයගේ පැත්තේ මේ කියන්නේ අර පිනක් නැතිකම තමයි අන්තිමට කියන්න තියෙන්නේ. පිනක් නෑ බුද්ධිමත්කමක් නෑ. ඒ දෙකම නෑ. දෙකම නෑ. දරුවන්ගේ සැලකුම් ලබන්න Tamanට පිනක් නෑ. ඒක එක පැත්තක්. ඒ ඊට පස්සේ ඒ හින්දා සැලකුම් Tamanට සලකන්නේ නැති જાතිය දරුවෝ හම්බෙලා තියෙනවා. ඒක එතන කර්ම විපාක කොටසකෝ සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ දරුවන්ටත් Taman කුසලයේ පිහිටෙව්වේ නැහැ. ඒක තව පැත්තක්. Tamanගේ වෙන්න යුතුයකම් කරේ නැහැ. ඊට පස්සේ දායාද දෙනකොට බුද්ධිමත්ුන්නේ එතන තව ප්‍රශ්නයක්. ඊට පස්සේ ඒ ටිකත් එහෙම වුණාට පස්සේ කමන්නේ මම මේ දේවල් අතහැරලා දාලා මම බණක් භාවනා කරගෙන උපස්ථානයක් කරන් ජීවත් වෙනවා මට පිනක් හරි රැස් වෙනවානි කියලා එහෙම හිත පහළ වෙන්නෙත් නැහැ. ඒකට පහළ වෙන්නේ නැහැ. නැත්තම් ඕන තරම් තැන් තියෙනවා. නැත්තම් ස්වාමීන් වහන්සේ ඔව් යන්නේ නැහනේ. යන්නේ නැහැ. ඕන තරම් තැන් තියෙනවා. ඔව් එහෙම එකක් තියෙන්නේ. මේ ඉතින් ඒ හින්දා ඉතින් මොකද කරන්නේ? ඒ කියන්නේ අර කියන්නේ අර විහිං දුක් විඳිනවා කියලා. මොකක් ඇගේ තියෙන්නේ ඕනනම් එකක්. විහිං දුක් විඳින එකක් තියෙන්නේ. යන්නේ නැහැ. නැත්තම් තියෙනවා. මම දන්නේ මේ ආරණ්‍ය සිල්ලාරාම එහෙම ඕන තරම් තියෙනවා. ඔය විදිහට. දුක් විඳලා පින් කරන්න කැමතිත් නැහැ. ඔව් කණ්ඩ බොණ්ඩත් එක්ක ඔක්කොම ඉඳු මිටුනුත් හම්බෙනවා. ඒත් යන්නේ නැහැ. යන්නේ නැහැ. පින් කරන්න කැමතිත් නැහැ. ඔව් පින් කරන්න කැමතිත් නැහැ. එහෙම උදව් එහෙම මේ මේ බෝධි පූජාව කරගෙන බෝධින් ආහසය ඇමදගෙන සෑයක් ගාව බණක් භාවනා කරන් විවේකයෙන් තමන් අනිත් වෙලාවට උදව්ව පදව්වක් කියලා එහෙම ඉන්න කැමති නැහැ. ඉතින් ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. යාගේ මේ පිනක් නැතිකම කියලා තමයි කියන් තියෙන්නේ. එහෙම හරි යොමු වෙන්න පුළුවන් අඩුම ගානේ. ඒ විදිහට. හරි. ඊට පස්සේ අපි දැන් බලමු සැමියාගෙන් බිරිඳකට විය යුතු යුතුකම් කියන කා. ඔය දැන් ඔය කියපු කාරණාවල මොනවා හරි තව කාට හරි මොනවා හරි කියන්න තියනවද? නෑ නේද? එහෙනම් ওই කාරණා Taman දක්ෂ වෙන්න Tamanගේ ජීවිතයේ ඔය එක එක අවස්ථාවල් එයි. ඒ අවස්ථාවල බුද්ධිමත් වෙන්න දක්ෂ වෙන්න. කියන්නේ ධර්මානුකූලව කටයුතු කරන්න දක්ෂ වෙන්න ලෝකයේ මිනිස්සු කරන විදිහට නෙමෙයි. මොකද්ද හරි අර්ථය මොකද්ද යහපත මොකද්ද සත්‍ය කියන එක මොකද්ද වඩා හොඳ දේ කියලා දැකලා ඒකේ ඉන්න දක්ෂ වෙන්න. එහෙම වුණොත් හරි. ඊට පස්සේ සැමියෙක්ගෙන් බිරිඳකට විය යුතු යුතුයකම් කොටස ගත්තොත් එහෙම ඇත්තටම ඒ පෞල් ප්‍රශ්න වල අර අපි කිව්වා පෞල් ප්‍රශ්නට ගන්න ප්‍රධානම හේතුව තමයි මේ දෙන්නගේ නොගැලපීම. නොගැලපීම වෙන්නේ අර ශ්‍රද්ධාවේ, සීලේ, ත්‍යාගයේ, ප්‍රඥාව කියන අංගයන් නොගැලපීම. එතකොට ඒක එක කොටසක්. ඊට පස්සේ ඒ කොටසින් ඇවිල්ලා අපි හිතමුකෝ සැමියෙක් භාර්යාවක් විදිහට පෞල් ජීවිතයකට ආවට පස්සේ ඊට පස්සේ තියෙන කාරණාව තමයි අර සැමියාගේ පැත්තෙන් බිරිඳකට වෙන්න ඕන යුතුයකම් ටිකක් තියෙනවා. යුතුයකම් කියලා කියන්නේ ඇත්තටම අනිත් පැත්තෙන් ඒව බලාපොරොත්තු වෙනවා. එක විදිහකින් ගත්තොත් අනිත් පැත්තෙන් එයා එහෙම කරයි මෙහෙම ඉදී කියලා බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම ඒ බලාපොරොත්තුවත් බුදුරයන් වහන්සේ දකිනවා සාධාරණයි. ඒ ඒක අර්බුද රහිතව ප්‍රශ්න ගැටලු රහිතව පවත්වන්නේ අන්තර් සම්බන්ධතාවය ඒක හරි කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා. ඒකයි ඒව යුතුයකම් විදියට පනවලා තියෙන්නේ. පළවෙනි එක තමයි සම්මානනාය කියන එක. අපි මම හිතන්නේ කලිනුත් මේක චුට්ටක් කතා කරානේ එක දවසක්. මේ සම්මානනාය කියලා කියන්නේ ගෞරව කිරීම, ප්‍රශංසා කිරීම කියන තේරුම. සම්මානනාය. එතනදී පිරිමි පාර්ශවයේ ගොඩක් ඒකේ දුර්වලයි. පිරිම් පාසය ගොඩාක් දුරවලයි මේ ලේසි ඇත්තට මිනිස්සෙකේ මේ මේ කියන්නේ මිනිස්සෙකේ හිත පළල් වෙන තරමට කුසලයෙන් අර සැහැල් වෙලා පළල් හිතක් හැදෙන තරමට තමයි මිනිස්සෙකේ ඔය ಗುಣමකුකම කියන ගතිය අඩු වෙලා කෙනෙක්ව ප්‍රශංසා කරන මානසිකත්වය උපදින්නේ. පැහැදිලිද කියපේක? අපි අපේ ස්වභාවයෙන්ම තියෙන අනිත්‍යයේ ගුණේ මකන්න chance එකක් හම්බුනොත් නම් සිටුස් ගාලා ඒ වෙලාවේදී අර විනාඩි 5ක්වත් අපි තප්පරයක්වත් ප්‍රමාද වෙන්නේ නැහැ. ඒ කාරණාව වහා ඉදිරිපත් වෙනවා. ගුණයක් කියන්න අවස්ථාවක් හම්බුනොත් ඒක කියන්නේ අපි 10 පාරක් හිතනවා ඒක කියන්නෙම නෑ. එහෙම. එතකොට පිටිපස්සට අඩිය තියෙනවා. ගුණයක් මකන්න chance එකක් හම්බුනොත්, ගහන්න chance එකක් හම්බුනොත් ඒකට මොහොතක්වත් බලන් ඉන්නේ නැහැ. ප්‍රමාද වෙන්නේ නැහැ. එහෙම නෙමේ සංජීව සාමාන්‍ය ජීවිත. එහෙම තමයි ස්වාමීන් වහන්සේ. එහෙම නේද? එතකොට අර ඒ කියන්නේ පළල් හිතක් නැති ගුණමකු ස්වභාවයක් ඔය කියන්නේ. ගුණේ මකේ මකන මානසිකත්වයක් තියෙනවා. ගුණේ කියන මානසිකත්වේ නැහැ. ඒ හින්දා එතකොට දැන් බුදුරයන් ආ දේශනා කරනවා සම්මානනාය කියලා බිරිඳගේ බිරිඳට ගෞරව කිරීම ප්‍රශංසා කිරීම. ගෞරව කිරීම කියලා කියන්නේ දැන් ගෞරවය කියන එක අර අපි කියන්නේ මෛත්‍රී සහගත උපේක්ෂා සිතින් මෛත්‍රී සහගත හිතින් ඇසුරු කිරීම. ගෞරවය කියන්නේ. එතකොට එයාට සුසු ගෞරව දෙන ඒකත් එක්ක මේ ප්‍රශංසා කිරීම. ඒ ප්‍රශංසාවල් කියන ඒවා දැන් ඔය දැන් බලන්න අනික අපි ගත්තොත් එම අපි නිකන් මේකට විවෘතව කතා කරොත් දැන් ඔය අපි හිතමුකෝ දැන් කට්ටිය පිරිමි අය කාන්තාව පිටපස්ස ගිහින් යාළු වෙන කාලේ ඔය තනිකරම ප්‍රශංසාවලින්මනේ ඔක මේ නේද යාළු වෙන්නේනේ ලස්සනයි කියයි එහෙමයි කියයි මෙහෙමයි කියයි ගොඩාක් ප්‍රශංසා කියලා කියලා චාටු පසුයි බොරුයි ඔක්කොම කියලා තමයි ඒ මේ කැමැති කරගන්නේ. එහෙම නෙමෙයිද? එහෙම නෙමෙයිද බීදෙනිය? එහෙම නෑ ස්වාමීන් වහන්සේ. <laughs> මතන් දන්නේ හිටියේ ඒ දවස්වල එහෙම තමයි වුනේ. මේ මොකද මගේ ඒ දවස්වල හිටියනේ මේ එතකොට ඒ අර ඒවා ඒවා එහෙම කියලා මෙහෙම කියලා නේද? එතකොට බලන්න මේ ප්‍රශංසාව ප්‍රශංසාවට සාමාන්‍යයෙන් ඕන කෙනෙක් කැමතියි. ඒක විශේෂයෙන් කාන්තාවක් අතිශයින්ම කැමතියි. ප්‍රශංසා කරනවා කියන එකට කාන්තාවක් අතිශයින්ම කැමතියි. එතකොට මේ ප්‍රශංසාව එයාට ඒ ප්‍රශංසාවක් කියන්නේ එයාගේ මානසිකත්වය වැඩ කරන්නේම අර හැඟීම් සහගතව අර හැඟීම් තීව්‍ර හැඟීම් එක්කලා කටයුතු කරන ස්වභාවය තියෙන. එතකොට ඒකත් එක්ක ප්‍රශංසාවට අදාළව යම් කාරණාවක් ඇහිදී ගොඩාක් සතුටු වෙනවා. ගොඩාක් සතුටු වෙනවා. ඒ හින්දා මේ ප්‍රශංසා කරන දේවල් අදටත් කරන්නේ ඒ කොටස අදටත් කරන්න. දැන් ඊට පස්සේ දැන් ඔය දැන් බලන්න කියන්නේ නැද්ද ටික කාලයක් ගිහලා දැන් මෙයා මට ආදරේ නැහැ කියලා කියන්නේ මොකද? ඔය ඔය ටික නැති එක තියෙන්නේ. ඒ ප්‍රශංසා කිරීම ටික නැහැ. කලින් වගේ ඒව නැහැ. මේ මෙන්න මේ අපි මේක එක එක කාරණාවක්. ඒකත් එක මෙතන තියෙන අනික් කාරණා ටිකේ නැති එකක් තමයි කියන්නේ. ආදරේ නැහැ කියලා. ඒ ප්‍රශංසා කිරීම තියෙනවනම් එයා ඒක බොහොම සතුටු වෙනවා. එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි අවමන් නොකිරීම. කියනවා බුදුරජාණන් වහන්සේ. ඒකත් ඊළඟ කාරණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක්ගේ දැන් යාළුවෝ පිරිමි යාළුවෝ පිරිමි පිරිමයා එකතු වුනහම අර අපි කියන්නේ මොකක්ද අනිත් කෙනා නෝන්ඩි කරනවා විහිළු කරනවා අපි ඒ වගේ ඒවා එකක් කරනවා ඒක අර පිරිමි කෙනා ඒක විහිළුවක් විදියට දැකලා මේ ඒක සතුටක් ලබලා ඒ කට්ටිය ඒකෙන් එතන ඉවරයක් වෙනවා කාන්තාවගේ මානසිකත්වය ඒක එහෙම වෙන්නේ නැහැ කාන්තාවගේ මානසිකත්වය ඒ විදිහට අපි විහිළුවක් දෙකක් කරොත් එහෙම ඒක අර ඒක අවමානයක් කරා කියන වල එයා ගන්නෙ. එහෙම නෙමෙයිද වෙන්නේ? හැමිදෙනිය? ඒකයි ස්වාමීන් වහන්සේ ඒක තියෙන දැන් ඒක ගොඩක් කල් යනවා තේරුම් ගන්න තුන. ඒක තමයි. නෑ දැන් හරි කමන්නේ තේරුම් ගන්න. මේක දැන් අපි ඉන්න තැනින් අපි තියෙන අපි මෙතනින් එහාට තේරුම් ගන්න පුළුවන් ටික හදාගමු. මේක තව කවදා කවුරු හරි කෙනෙක්ට මේ ධර්ම මුලින් ඉඳන් ඇහෙන්නත් පුළුවන් නේද? අවුරුදු 17 18 හැෙන්න පුළුවන් අය ඉන්න පුළුවන්. ඒ අයට කොච්චර යහපතක්දනේ. ඒ අයට කියන්න ඕන දේවල් කියලා තියෙනවානේ. එතකොට ඒ අවමන් නොකිරීම කියන කාරණාව විශේෂ කාරණාවක්. ඒ අවමානය කරොත් එහෙම අපි හෙලා දකින පහත් කරන අදහසින් වචන කිව්වොත් අවුරුදු 20ක් 30ක් ගියත් ඒක මතකයි. ඒක කවදාකවත් අමතක වෙන්නේ නැහනේ. ඒක ඒ මොකද ඒක එච්චර අමතක වෙන්නේ නැති හේතුව මොකද්ද? ඒ ඒ සිද්ධියත් එක්කලා එයාගේ හැඟීම් තීරුව හැඟීම් දේශය වෙන්න පුළුවන් අපහසුතාවයටපත් වෙන්න පුළුවන් හීනමානටපත් වීමක් වෙන්න පුළුවන් ඒ තීරුව හැඟීම් ඇති වූ ඇති වුණු හැඟීම් වල තීරුවත් අතිශයින්ම අධිකයි ඒකයි ඒක හිතේ කෙටලා වගේ තියෙන්නේ එහෙනම් පිරිමි කෙනෙක්ගේ හිතේ ඒක නැත්තේ සමහරවිට දැන් අපිට යාළුවෙක් කලින් දවසක අපි හිතමුකෝ එකතු වෙලා ඉදි විහිළු කරා. ඊළඟ දවසේ මතකවත් නැහැ එහෙම එකක් කිව්වද කියලා. මොකද ඒකත් එක්ක ඒ විදියට තීරුව හැඟීම් උත්පාදනය වෙන එක වෙන්නේ නැහැ. ලොජිකලි ඒ කිව්වා hina වුණා. ඒක එහෙම්තනින් ඉවර වුණා. කාන්තාවගේ එක ඒ ස්වභාවය නැතිද තීරු හැඟීම් උපදින හින්දා එයාට ඒක ගලේ කෙටුවගේ මතකයි. එතකොට ඒ හින්දා අවුරුදු 5ක් ගියත් 10ක් ගියත් මොකරි කාරණාවක් සිහි වෙනකොට අර ඔක්කොම කාරණා ටික ඉස්සරහට එනවා. කලින් කියලා තියෙන අවමන් කරලා තියෙන ලිස්ට් එකම ඔක්කොම මේ ඉස්සරහට එනවා. එතකොට ඒක අපි ඒ කියන්නේ ඒ මානසිකත්වය එහෙමයි. ඒක අපි එතකොට අපිට නේ දර කියන්නේ මොකද්ද වවුලෑ ගෙදර ගියාට පස්සේ අර එලිලා ඉන්න ඕනේ නේ. ඒ වගේ අර එක එක තැන එංගලන්ත රෝමෙට ගියාට පස්සේ රෝමන් කාර්යයක් වගේ ඉන්න ඕනේ. ඒ වගේ කාන්තාවක් එක්ක ඉන්නකොට ඊට ගැළපෙන ස්වභාවය මොකක්ද කියලා තේරුම් ගන්න ඒ විදිහට ඉන්න ඕනේ. ඒක අපිට ඕන විදිහට එතන කටයුතු කරා කියලා ඒක අර්බුදයක් මිසක් අර්බුද සමනයක් වෙන්නේ නැහැ. පැහැදිලිද? එතකොට ප්‍රශංසා කරනවා කියන එක කාරණාවක්, නිඳා නොකිරීම කියන එක තව කාරණාවක්. ඒක විශේෂ කාරණාවක් ඒ හින්දා හොඳට ඒක මතක තියාගන්න. ඒකත් කෙනෙක්ගේ අතින් වෙන ලොකු අඩුපාඩුවක්. අපිත් ඒ කාලේ ඔය තරුණ කාලේ රටේ හිටියතර අපේ සමහර යාළුවෝ විවාහ වෙලා එහෙම හිටියා. එතකොට අපිත් දැක්කා මේ නිඳා මොනවා හරි කියපු වෙලාවල් වල මේ ගොඩාක් පසුතැවෙනවා ගොඩාක් දුක් වෙනවා ඒ කාරණා අපි දැකලා තියෙනවා ඉතින් ඒ හින්දා ඒ දේවල් කිරීමෙන් ඊට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ අපි හිතමු එහෙම නින්දාවක් කරා කියලා පස්සේ ඒකේ රිටර්න් එකක් තියෙනවානේ එහෙම එක්කුත් තියෙනවා නේද සමහරවිට සතියක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන් මාසයක් දෙකක් වෙන්න පුළුවන් රිටර්න් එකකුත් හම්බ වෙනවා නැවත නැවත මම කියන්නේ සාමාන්‍ය සාමාන්‍ය ජීවිතයක ඒක ධර්මයේ දෙන්න හැසිරෙන්නේ නැතුව ජීවිතවල යන විදිය. එතකොට රිටර්න් එකක් එනවා. ඒක මාසක සති දෙක තුන වෙන්න පුළුවන්. එක එක විදියටනේ. එක එක විදියට ඒක කොහොම මේ ඇයි මෙහෙම කියන්නේ කියලා හිතා ගන්න බැරි විදියට එනවා. ඉතින් මම වෙන වෙනම කට්ටියකින් අහන්න යන්නේ <laughs> විස්තර. ওই කට්ටිය තමන් තම තමන් දන්නවා ඒක ඒ විදිය තමයි සිද්ධ වුනේ කියලා. ඊට පස්සේ ඒකත් එක කාරණාවක්. එතකොට මේ රිටර්න් එක එනකොටත් අපි කල්පනා කරන්න ඕනේ ඒ කියන්නේ අපි කෙනෙකුට අපි පරිගැනීමක් ඒක පරිගැනීමටයි ආයි රිටර්න් එක කියන එක පොඩියට කරත් වචනකින් වචනකින් රිටර්න් එකක් දුන්නත් පරිගැනීම කියන එකට තමයි යන්නේ පරිගැනීම කියන එකක් තියෙන්නේ එයාගේ හිතේ තරහ තියෙන හින්දා තරහත් එක්ක හිත පීඩාවට පත් වෙලා පීඩාව කොහොම හරි පිට කරන්න ඕන හින්දා තමයි පරිගැනීම එන්නේ රිටර්න් එක එන්නේ එයාගේ හිත අපහසුතාවයට පීඩාවට පත් වෙලා පීඩාව කොහොම හරි ඒක දරා ගන්න බෑ එළියට දාන්න ඕන හින්දා එහෙම නේද අපිට කෙනෙක් ගැන තරහ ගිහලා සාමාන්‍ය ගානකින් ඔබ සංසිඳුනොත් අපි රිටර්න් එකක් දෙන්න යන්නේ නැහනේ. තරහ ගිය පළියට අපි රිටර්න් දෙනවද මිනිසුන්ට? නෑ නේද? පරිගැනීම කියන එක තරහ ගිය පළියට කරනවද? නෑ. පරිගැනීම කියන එක කරන්නේ තරහ ගිහිල්ලා අපිට ඒක පාලනය කරගන්න බැරුව මේකට මොකක් හරි කරන්න ඕනේ කියලා තමයි ඔය පරිගැනීම නැත්නම් රිටර්න් එකට යන්නේ. එතකොට එතකොට තේරුම් ගන්න අපිට රිටර්න් එකක් එනකොට ස්වාමියෙක් විදිහට තේරුම් ගන්න ඕනේ මෙයා ගොඩක් ප්‍රෙෂර් වෙලා තියෙනවා. මොකක් හරි කාරණාවකට. මගේ අතේ මොකක් හරි කාරණාවක් වැරද්දක් තියෙන්න පුළුවන්. කියලා ඒ කාරණාව අපි හදන්න උත්සාහවත් වෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට රිටර්න් එක එනකොටත් රිටර්න් එක එන රිටර්න් එක එකක්. රිටර්න් එක දෙන්න හේතුව ඇහුවොත් ඒකත් කියන්නේ තව එකක්. නේද? මම මේ සාමාන්‍ය මානසිකත් විශ්ද ගන්න. කියන්නේ ඒ හේතුව කියන්නේ මේකයි හේතුව කියන්නේ හේතුව තියෙන්නේ වෙනම ගොඩක් පිටිපස්සේ. වෙනම තැනක හේතුව තියෙන්නේ. එතකොට අපි අර පරීක්ෂාකාරී වෙලා ඔන්න තමන්ගේ ඇති මොකක් හරි අවමන් කරන වචනයක් මොකක් හරි එහෙම දෙයක් වුණාද කියන එක බලලා ඒකට ඒක විසඳන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ කාරණාව එහෙමයි. එතකොට ඒ කියන්නේ අපි එතකොට තේරුම් ගන්න ඇත්ත අපි අනුකම්පා කරන්න ඕනේ. ඒ කාරණාවේදී එයාගේ පැත්ත මොකද ලොකු පීඩාවක් ප්‍රෙෂර් එකක් හිත ලක් වෙලා තියෙන ඉඳ තමයි රිටර්න් එකක් විදිහට අපිට හම්බෙන්නේ. එතකොට රිටර්න් එක ඔලුව පාත් කරන් ගන්න එක එක විදිහකින් වටිනවනේ. කවුරු හරි කෙනෙක් තරහගෙන් අපිට බයිනකොට තරහ ගිහිල්ලා එයා බයින්නේ දෙන්නේ ඒ තරහත් එක්ක පරිගැනීමක්. එතකොට මේ වචනය ඒක කියලා කියනකොට අපි ඒකට මුකුත් නොකිය නිස්සද්ද වෙන තරමට අනිත් පැත්තේ ප්‍රෙෂර් එක බහිනවා. අපිත් ඒකට එකට එක කියාගෙන එහෙම කොහොමද මෙහෙමයි කියලා උත්තර බැඳගෙන ගියොත් එහෙම අපි මොන උත්තරේ දුන්නත් හරියන්නේ නැහැ. කොයි උත්තරේ කොයි කිසිම උත්තරයක් හරියන්නේ නැහැ. කිසිම ලොජික් එකක් ඔතනදි කිසිම ලොජික් එකක් මේක සාධාරණේ මේකනේ ඇත්ත මේක මෙහෙමනේ කියලා ඒ මොකවත් හරියන්නේ නැහැ. මෛත්‍රී ආදරේ උපේක්ෂාවෙන් ප්‍රශ්නේ විසඳුවොත් තමයි. එකම විසඳුම ඒකයි. එක් උපේක්ෂාවෙන්, මෛත්‍රියෙන්, ආදරයෙන්, කරුණාවෙන් අන්න අපි ඒක දරාගත්තොත් ඒක තමයි එකම විසඳීම වෙන්නේ. එහෙම නේද ලසිත්? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම ගියොත් තමයි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඔව්. මේ ගැන මොන හරි කියන්න දෙනවද ওই කරුණු දෙක ගැන කාට හරි? අද ලයනන්ද මහත්තයා නෑනේ. ඒක ලොකු අඩුවක්. හරි. ඊට පස්සේ ඒක දෙකයි. ඊට පස්සේ තුන්වෙනි කාරණාව මම මතක හැටියට සිහිපත් කරන්න ඉස්සරිය ඔස්සක් කියන කියනවා. අයිපන්නේ එයාව කාන්තා වෙනත් කාන්තා ඇසුරු නොකිරීම. කාමයේ වර්ධවා නොහැසිරීම කියන කාරණාව ඒකත් අතිශයින්ම ප්‍රබල කාරණාවක්. මොකද ඒ කාරණාවේ දැන් හුඟක් පෞල් ප්‍රශ්න ඇති වෙන්න පසුබිම තියෙන්නේ ඒ ගැන මොනවා හරි සැකයක් නැති වෙනවා. කමන්නේ සංජීව මේ ස්ලයිඩ් එක ඕන්නේ මට මතකයි. ඔව් මේ එයාට ඒ ගැන සැකයක් නැති වෙනවා. සැක මුගක් පවුල් ප්‍රශ්න වල ඇති වෙන්නේ අන්නේ ඒ වගේ. ඒ කියන්නේ සැක ඇති වෙනවා මෙහෙම ඇති මොනවා හරි කියලා. ඒ සැක ඇති වෙන්න සැක ඇති වෙන විදිහේ කටයුතු ක්‍රියාකලාප සමහරලාට ගොඩක් වෙලාවට ඒ පිරිමි කෙනාගේ අතින් වෙලා තියෙනවා. නිකම්මත් නෙමෙයි. සැක එහෙම් පිටින්ම සැක හිතෙනනේ මොනවා හරි මොන මොනවා හරි පොඩි පොඩි හේතු ටිකක් තියෙනවා. එහෙම. එතකොට ඒ දේවල් තියෙද්දි සැක ඇති වුණොත් එහෙම ගොඩක් ලොකු ප්‍රශ්න වලට යනවා. වැඩිලා හරි වැඩිකාම සේවනයක් වගේ පැත්තකට පිරිමි කෙනෙක් ගිහිල්ලා එහෙම දෙයක් වුණොත් එහෙම ඒක ගොඩක් වෙලාවට සමාව දීමක් ලැබෙන්නේ නැති වරදක් බවට පත් වෙනවා. ඒක. ඊට පස්සේ ඒකෙන් ගොඩාක් හිත වේදනා දුක් තැවුල් ගොඩාක් අනිත් එක්කෙනා මිදෙනවා. කාන්තාව අතිශයින්ම ප්‍රබල විදියට හිතැවුල් පීඩා විඳිනවා මානසික පීඩා වලට පවාපත් වෙන්න පුළුවන් ස්වභාවයකට යනවා එතකොට ඒ හින්දා පිරිමි කෙනෙක් ඒකදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ ඒ කාරණාවේදී ඒ වගේ පැත්තකට නොයා ඉන්න සැකයක්වත් ඇති නොවී ඉන්න අපේ සමහරලාවට ද භික්ෂුන් වහන්සේලාටත් කියනවා සමහරලාවට අපේ කියන්නේ අපිට අපි නිවැරදි වෙන්න පුළුවන් හැබැයි කෙනෙක්ට සැක ඇති වෙන ආකාරයේ හැසිරීම නොකරන්න ඕන. පැහැදිලිද? කෙනෙක්ගේ අපි හරි වුණත් අපි අපි අනික් කෙනාගේ හිතේ සැකයක් ඇති වෙන දේවල් නොකර සිටීම තමයි වැදගත්. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම දැන් මම දැකලා තියෙනවා දැන් සමහර අපි මේ ඉන්න ආරාමේ මීටර 150ක් විතර ගියපුවම ඔය හම්බ වෙනවා. ඒ ඔය මා ඔය හම්බ වෙනවා. එතකොට මාවෙන් ඕනනම් ගිහලා පැම්පහස වෙන්න පුළුවන්. එහෙම ගිහලා එන්න පුළුවන් පාරක් තියෙනවා. කෙලින් පාරක් තියෙනවා. එතකොට ඒ වුණාට මම දන්නවා දැන් ඔහොම ගියොත් එහෙම සතියක් දෙකක් ගියා කියන්නකො පැම් පහසු වෙන්නේ ඊට පස්සේ ඕක ගැන මොකක් හරි කායේ කතාවක් හැදෙනවා එක්ක භික්ෂුන් වහන්සේලාට හැදෙන කතාව තමයි ඔය වගේ කැලෑවල ඔහොම කැලෑ වගේ පරිසරය යනවනම් මොනවා නිදානයක් ගන්න යනවා කියලා කියනවා ඔය නිදානයක් ගන්න තමයි ඔහොම යන්නේ නැත්තම් වෙන මොකක් හරි සම්බන්ධයක් මොකක් හරි එකට යනවා කියලා කියනවා ඔය වගේ මොනවා හරි කතාවක් හැදෙනවා එතකොට නෑ අපි අපි දන්නවනේ අපි හරි කියලා මගේ එහෙම එකක් නෑනේ කියලා යනවා කියන්නේ බුද්ධිමත්කම නෙමෙයි පැහැදිලිද? ඇයි ඒක නැතු ඒක නැති වුණා කියලා මේ මහා ප්‍රශ්නයක්ද? නෑනේ අපි සිව්පසය ගැන ප්‍රශ්නයක් උපදින්නේ නෑනේ මහා අර්බුදයක් උපදින්නේ නෑනේ එතෙට ගියා නෑ කියලා එතකොට ඒ වගේ දෙයක් දුරතියා දැකලා වළක්ව ගන්න එක බුද්ධිමත්කම. ඒ වගේ සැක ඇති වෙන ස්වභාවයවල් සැක ඇති වෙන தত্ত্বවලට නොයා ඉන්න එක බුද්ධිමත්කම. දැන් සමහර ලාවට දැන් ඔය අපි සමහර කාරණෝ දන්නවා මේ කාරණාවලදී අපි අහලා තියෙනවා. ඒ කියන්නේ ෆෝන් එකේ සමහරලාට වෙන කාන්තාවක් කතා කරලා තියෙනවා. අපිට කතා කරලා දෙතුන් වතාවක් කතා කරලා තියෙනවා. පිරිමි කෙනා ඉතින් කියන්නෙත් නෑ ඒක කාන්තාවට. ඉතින් මේකේ කියන්න දෙයක් නෑනේ කියලා. ඒ වුණාට ඒක ඊට වඩා ලොකු ප්‍රශ්නයකට යනවා. මොකද අරයා ඒක දැක්කොත් එහෙම මේක මට කිව්වේ නැත්තේ මොකක් හරි මෙතන තියෙන හින්දා කියලා තමයි දකින්නේ. ඉතින් ඒක කිව්වනම් ඉවරයි නේද? මෙයා කතා කරා කියන එක දැන් ඔන්න ඕකයි අර දෙන්නෙක් නිතර මේ කියන්නේ අඩු ගානේ රැයට කන වේලාවට හරි කතා කරන්න වේලාවක දෙන්න පැය භාගයක් විනාඩි 7ක් විතර වෙන වැඩක් නැතුව හම්බෙන එක වැදගත්. එතකොට එදාට ඒ දවස් දේවල් කියන්න පුළුවන් නේ අද අන්න අරයා කතා කරා. මෙන්න මේ අර අරයා ඒ කාන්තාව කතා කරලා මගේ මෙන්න මෙහෙම එකක් ඇහුවා. ඊට පස්සේ මම මෙන්න මෙහෙම කිව්වා. ඕක කිව්වා නම් ඔතන ගියාට ඉවරයි. නේද? නැත්නම් අපි ඒවා නොකිය ඒවා සැකෑති වෙන තත්ත්වෙන් තියනවා කියලා කියන්නේ මේ අර පැත්තේ අවිශ්වාසයක් ඇති වෙන විදිහට අපි කටයුතු කරා කියන එක. කියනෝනේ ධර්ම මොකද්ද බూరు ගැව්වත් එකයි බూరు පොලේ හිටියත් එකයි කියලා එහෙම කතාවක් තියෙනවානේ. බూరు ගහන්න ඕනේ පොලේ හිටියත් ගිහිල්ලා රිමාන්ඩ් එකට වැටෙනවා. ඒ වගේ අපි සැකෑ ඇති වෙන පසුබිම් වල ඒ තැන් වල නොඉන්න කල්පනා කරන්න. මේකෙන් අනික් කෙනාට සැකයක් ඇති වෙන්න පුළුවන් කියලා හිතෙනවා නම් අපි වහාම සැක ඇති වෙන්න කලින් ඒක කියන්න ඕනේ. විවෘත වෙන්න ඕනේ. මෙන්න මෙහෙම කාරණා මෙන්න මෙහෙම වුණා මම මෙහෙම කිව්වා මෙන්න මෙහෙම වුණා කියලා. එතකොට ඒක එතනින් එහෙම ඉවරයි. පැහැදිලි නේද? ඒ කාරණාවේ එහෙම එකක් තියෙනවා. ඉතින් ඇත්තට කාන්තාවන්ගේ පැත්තේ ගොඩක් වෙලා එයා ඔහොම කියනවා. විවෘතන ගතියක් මං හිතන්නේ තියෙනවා. ඒ ඒ ඔකට එක පොඩ හිතලා බලන්න. ඒ කට්ටිය මොනවා හරි එහෙම කල් දෙයක් තිබුණොත් එයා හිතනවා මේක සගයිත වෙන්න පුළුවන් හරි මොකක් හරි කියලා එයා කියනවා. අපේ පැත්තේ අපි ඒකේ අඩුවක් දකිනවා. පිරිමි කෙනා එච්චර ඒක ප්‍රශ්නයක් නැහැනේ. මගේ හිතේ එහෙම එකක් තිබුණ නැහැනේ. මම වැරද්දක් කරේ නැහැනේ කියලා විසඳුම ඒක එයා තීරණය කරන්න යනවා. ඒක ඒක කිව්වේ නැතත් ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ඊට එහෙමක සැකකටයුතු හැසිරීමක් වෙනවා. ඒ හින්දා ඒ කාරණාවෙනුත් වැළකීලා ඉන්නවනම් අන්න ඒ වගේ දේවල් කියනවනම් විශ්වාසය ගොඩාක් තහවුරු වෙනවා. එහෙම අවුරුදු කිහිපයක් හොඳට විශ්වාසය තහවුරුනොත් එහෙම ඇතර විවාහයකට කලිනුයි විවාහයේ අවුරුදු මුල අවුරුදු 4 5 ඒ වගේ විශ්වාසයක් තහවුරුනොත් අවුරුදු 3 4ක් කියලා හිතන්නකො. හොඳට තහවුරුනොත් ඊට පස්සේ ඒ විශ්වාස කරන මානසිකත්වයෙන් තමයි අනිත් කෙනා දිහා බලන්නේ. ඒ කියන්නේ අපි ඒක අර ඒක බේස් මොකද ෆවුන්ඩේෂන් එකක් වෙනවා. හොඳට බේස් එකක් වැටලා තියෙන්නේ. විශ්වාසය පිළිබඳව ෆවුන්ඩේෂන් එකක් වැටලා තියෙන්නේ. ඒක හදාගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක හදාගන්න දක්ෂ වෙන්න ඕනේ. විවාහ ජීවිතයක ඒක ෆවුන්ඩේෂන් එක හදා ගන්න පුළුවන් වුණොත් ඊට පස්සේ බලන්නේ මේ විශ්වාසයේ සහිත මානසිකත්වයේ. අපි ඒකදී ඔය වගේ අර සැක ඇතිවන විදිහේ කර්ණු වලට ගිහිල්ලා ඒ වගේ දේවල් කරලා ඒව ප්‍රශ්නයක් නැහැ කියලා මේ අපි කටයුතු කරොත් එහෙම ඒ බේස් එක හැදෙන්නේ සැක සැක සැක කටයුතු හැසිරීම මෙයාගේ තියෙනවා මෙහෙම දෙයක් වෙන්නත් පුළුවන් කියන බැලමත් එක්කලා. ඊට පස්සේ බලන්නේ ඒ විදිහට. එහිඳ මුලින්ම තම හදන්න ඕනේ. ෆස්ට් ඉම්ප්‍රෙෂන් කියලා කියන්නේ මුලින්ම කෙනෙක් ආපුවාම මුලින්ම එයා මුහුණ දීලා කටයුතු කරන්නේ කොහොමද කියන එක මත තමයි අපි අර මූලිකම දත්ත ටික ඇඩ්ජස්ට් කරලා මෙයා මෙන්න මෙහෙම කෙනෙක් කියලා ඒ ඩෙන්ටිටි එක පනවන්නේ. අනන්‍යතාවයක් මෙයා මෙන්න මෙහෙම කෙනෙක් මෙයා මෙහෙමයි මෙහෙමයි කියලා අනන්‍යතාවය. ඒ අනන්‍යතාවය පැනවුවට පස්සේ ඒක ස්ථාවර වුණාට පස්සේ අපි ඒක ආයෙ වෙනස් කරනවා කියන එක හරි අමාරුයි. ඒ මානසිකත්වයෙන් ආයෙ ඒක හරි වෙනස් කරන්න බෑ. ඇත්තටම. වෙනස් කරන්න හරි අමාරුයි. බෑ කිව්වොත් වැරදි. හරිම අමාරුයි. වෙනස් වෙන්නේ මොකද වෙනස් වෙන්නේ නැත්තේ? ඒ හටගත් අනන්‍යතාවයට අදාළ දැක්මෙන්ම තමයි ඒක දිහා බලන්නේ. ඒ හටගත් අනන්‍යතාවයට අදාළ දැක්මක් තියෙනවා. ඒ දැක්මෙන්ම මෙයා එකපාරක් හොරකම් කරපු කෙනෙක් දිහා බෑ හොරකම් කරලා වුණා නම් අපි බලනකොට මේ මිනිසයා දිහා බැලෙන්නේ දැක්මෙන්. ඒ මිනිසයා එහෙම් පිටින් හොද වෙලා ඉන්න පුළුවන්. ඒත් අර දැක්ම තියෙනවා. දැක්ප තියෙන අපිට පේන්නේ හොරෙක් වගේ. ඒ මිනිස්සයා මේ වෙලාවේ කිසිම හොරකමකට දෙයක් නොකරනවා වෙන්න පුළුවන්. හැබැයි අපිට අපේ දැක්ම තියෙන්නේ අර විදියට. අපි එයා දිහා බලන්නේ ඒ විදියට. ආන් එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ හින්දා මේ මුල් අවුරුදු කීපේ ඒ සාම්භාරය දෙන්නේ එයා ගොඩක් මේ පිරිමි කෙනා විශේෂයෙන්ම අර ඒ කාරණාවදී බොහොම පරිස්සම්ව මේ අර හොඳට විශ්වාස විශ්වාසය සහිත හොඳ පසුබිමක් නිර්මාණය කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒක උත්සාහවත් වුණොත් ඒ විදිහේ එකකින් අරයාගේ ඒ වගේ දැක්මක් ඇති වෙනවා මෙයා මෙන්න මෙහෙමයි කියලා මට හොඳටම විශ්වාසයි කියලා ඊට පස්සේ ඒ කෝණයෙන් තමයි බලන්නේ. එතකොට ওই ප්‍රශ්න ගැටලු ඇති වෙනවා අඩුයි. මොනවා හරි කියන්න තියෙනවද ඒ ගැන? හරි ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි ඇත්තට මේ ස්වාමියාගෙන් බැඳකට වෙන්න ඕනේ උතුකම් වල ගොඩාක් ඒවා වෙන්නේ නැහැ නේ. අන්තිමේදී බලද්දි මේ ගොඩක් දුර්වලයි. සාමියාගේ පැත්ත ගොඩක් දුර්වල ස්වභාවයක් අපිත් දකිනවා. ගොඩක් ඒවා මදි. ගොඩක් ඒවා මදි. සම්හාර ප්‍රශංසා කරන එක මදි. අවමන් නොකරනවා කියන එක මදි. ඊට පස්සේ ওই තුන්වෙනි කාරණා වැඩිකාම්ස වෙනකන් නම් ඔයා ඉන්නවා වෙන්න පුළුවන්. ඒ උනාට සැකකටයුතු හැසිරීම කියන ඒවා සමහරලාට තියෙන්න පුළුවන්. ඒවා ප්‍රහීන වෙන විදියට ඉන්නවා කියන එක මදි. ඊට පස්සේ ඊළඟ කාරණා බුදුරණන් දේශනා කරනවා gedara අධිපති භාවය ඇයට පැවරීම. ඉස්සරියෝසක් කියන කියනවා ඊශ්වරත්වය. ඊශ්වරත්වය කියන්නේ අධිපතිභාවය කියන එක නොපැවරීම. මේ පවරීම කියන එක යුතුයකමක්. එතකොට ඒ කියන්නේ නිවසක ඉන්නවා නම් නිවසේ දේවල් කනබොන දේවල් වෙන්න පුළුවන් දේවල් අඳින ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන් ඊට පස්සේ පුටු මේස වෙන්න පුළුවන් එලි එලි පහලිය දේවල් වෙන්න පුළුවන් ඒ දේවල් වල අපිට සාකච්ඡා කරන්න පුළුවන් සාකච්ඡා කරලා කතා බහ කරලා ඒක මේ එයාගේ කැමැත්තෙන් අයිනම් හොඳයි එහෙනම් ආයේ එහෙම එහෙම හොඳයි එහෙනම් එහෙම කරමු කියලා එයා කැමැත්තෙන් ප්‍රകൃතියෙන්ම ඉදිරිපත් වෙලා එහෙම කරාට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව එයා අකමැත්තෙන් යමක් කරනවා නම් ඒක අපි අපේ යුතුයකමක් අපි පිරිහෙලා දැම්ම වෙනවා. නොකර සිටිය වෙනවා. එතකොට ඒකත් එක්ක ඒ ගෙදර නිතරම ඉන්න හින්දා කාන්තාව බොහෝ වෙලා නිවසේ ගැවසෙන හින්දා එයාට නැවත නැවත අරක දකිනකොට එයාට හිතේ පීඩාව උපදිනවා වැඩි. ඒ සිද්ධිය. පීඩා මානසිකත්ව උපදිනවා වැඩි. එතකොට එයා කැමති විදියට ඒක කරලා තිබුණා නම් ඒක ඒ විදිහේ මානසික පීඩා උපදින මානසිකත්වයක් හටගන්නවා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව කියනවා. ඒ කාරණාව කවුරු හරි ඒ කාරණාව ගැනවත් මොනවා හරි ෂෙයා කරන්න කැමතිද තමන්ගේ තමන් ඒ කාරණාවෙත් කොයි තරම් මට්ටමකින් ඉන්නවද කියන එකවත් අවු ලසිත් කියන්නකෝ සානස ඒකට මම හිතන්නේ ගොඩක් හේතු වෙන්නේ අර පුරුෂාධිපත්‍ය කියන එක තියන් හිටියොත් තමයි. එහෙම නැතුව අර සුහදශීලීව පෞල් ජීවිතය ගත කරනවා නම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. අර පුරුෂයා මුල් තැන කියන එක ඉන්න තාක්කල් ප්‍රශ්නම තමයි ජීවිතේ. ඒක නැතුව යන්න පුළුවන් නම් ඒ පුරුෂයා මුල් තැන කියන මානසිකත්වය මම හිතන්නේ අර ගල්යුගේ කාලේ ඉඳන් ගල්යුගේ කාලේ වැදගත්ව තිබුණු කාරණාවනේ ආරක්ෂාව සම්බන්ධයෙන් කියලා නේද? එහෙමයි එහෙමයි. එහෙමයි. ඒකේ ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. ආ ඔතනත් ඔය කාරණාත් පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕකෙත් තැනක් තියෙනවා. එතකොට ඕකෙත් පැහැදිලි කරන්න ඕන විශේෂ තැනක් තියෙනවා. මේ සමානාත්මතාවය කියන එක සමතැන හරි සමානාත්මතාවය කියන එක හරියට තේරුම් ගන්න ඕනේ. ලෝකේ මිනිස්සු ඉන්නවා කියලා මිනිස්සු හැමෝම සමානයි සමාන විදිහට ඔක්කොම මිනිස්සුන්ට සලකන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. පැහැදිලිද? හොඳට මේ කාරණාව ගන්න ලෝකේ මිනිස්සු ඉන්නවා මිනිස්සු ඔක්කොම සමානයි ඒ හැමෝටම සමාන විදිහට සලකන්න ඕනි කියලා එහෙම එකක් නැහැ. දැන් එහෙම එකක් අඩු ගන්න ඔකට්ටියගේ රස්සාවලවත් තියනවාද කියන්නකො? රස්සාවේ දැන් ඒක රස්සාව ඔක්කොම රස්සාවල් කරන්නේ ඒ ඔක්කොම සමානයි. අම්මා මයික් එක ඔෆ් කරලා තියන්න අවශ්‍ය වෙලාව විතරක් ඔන් කරන්න. එතකොට මේ ඒ රස්සාවේදී රස්සාවේ ඉන්න මිනිස්සු ඔක්කොම එකයි. ඒ ඔක්කොටම අපි එක විදි එක විදිහට තමයි ඒ ඇත්තේ කටයුතු කරන්න ඕනි සලකන්න ඕනි කියලා එහෙම එකක් තියනවද නැත්නම් ඒ අයට වෙන වෙන විදිහට සැලකීමක්ද තියෙන්නේ මොකෝ ඉඳ කියන්නේ ඒ අයට වෙන විදිහට සැලකීමක් තමයි සාමාන්‍යයෙන් තියෙන සාමාන්‍යද කියන්නේ හැමතැනම තියෙන්නේ ඒක ඒක වැරදි නෑ දැන් ඒ ඒ අර සමානාත්මතාවය කියලා සමතාවය කියලා අපි බුදුරයන් වහන්සේත් එකයි පාරේ ඉන්න ඉගන්නෙකුත් එකයි දෙන්නම මිනිස්සුය කියලා හිතුවොත් එයාගේ බුද්ධියේ ප්‍රශ්නයක් එතන තියෙනවා. ඒක නෙමෙයි සමානාත්මතාවය කියන්නේ. ඒක සමතාවය නෙමෙයි. සමව සලකනවා කියන්නේ ඒක නෙමෙයි. එහෙම නෙමෙයි. අපි මෙහෙම ගත්තොත් එහෙම බුදුරයන් වහන්සේට ඔක්කොම භික්ෂුන් වහන්සේලා සම විදියට දකිනවා. පැහැදිලිද? භික්ෂුන් වහන්සේලා සම විදියට දකිනවා කියද්දි භික්ෂුන් වහන්සේලාගේ අපි හිතමුකෝ පෘථග්ජන භික්ෂූන්ව බුදුරජාණන් වහන්සේ පෘථග්ජන භික්ෂූන්ව ඇසුරු කරන විදිහට ඇසුරු කරනවා. රහතන් වහන්සේලාව රහතන් වහන්සේලා ඇසුරු කරන්න ඕන විදිහට ඇසුරු කරනවා. අසූ මහා ශ්‍රාවකයන් අසූ මහා ශ්‍රාවකයන් ඇසුරු කරන්න ඕන විදිහට ඇසුරු කරනවා. එතකොට පේනවා දැන් ඒ කියන්නේ එක එක ලෙවල් ඒ ලෙවල් එකේ ඔක්කොමලා සමානයි. ඒ කියන්නේ ඒ එක යම් ලෙවල් එකක් ගත්තොත් ඒ ලෙවල් එකේ ඔක්කොටම සමව සලකනවා. එතනදී අර බයස් වෙන්නේ නැහැ. ඊට වඩා උඩ ලෙවල් එකේදී ඒ ලෙවල් එකේ අය සමානයි. ඊට වඩා උඩ ලෙවල් එකේදී ඒ ලෙවල් එකේ සමාන. ඒ විදිහේ තියෙන දැන් බුදුරජාණන් වහන්සේ කවදාවත් මේ දැන් මහා බුදුරජාණන් වහන්සේ එක දේශනාවේ තියෙනවා මහා කස්සප මහ රහතන් වහන්සේට වාර ගන්නා බුදුරජාණන් වහන්සේ කියනවා කස්සප දැන් ඔබ වයසයි මේ දැන් ඔබ ඔය ආරණ්‍ය වාසීව පින්ඩපාතෙන් එහෙම ඉඳ යන්න එපා මේ ඔබ මේ මාත් එක්ක ඉන්න කියනවා මාත් එක්ක මේ මේ ආරාමේ ඉන්න කියනවා ගොඩක් කීප වතාවක ඉල්ලීම් කරනවා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මහා කස්සප මහ රහතන් වහන්සේ එතනදී බොහොම ගෞරවසරව ඇතුව ස්වාමීනි මං අර විදිය තමයි කැමති කියලා ඉවරලා ඒක එහෙම කියනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ එහෙම වෙන කාටවත් ඉල්ලීම් කරලා නැහැ. පැහැදිලිද? එහෙනම් බුදුරජාණන් වහන්සේ අනිත් අයට ඉල්ලීම් කරන්න එපා නේ. ඔයත් ඉන්න අනේ කවුරු හරි ඉන්න මේ ඔයත් ඉන්න මෙයත් ඉන්න කියලා එහෙම නැහැ. මාකස්ස මහරතනසට කරනවා. මොකද උන්වහන්සේගේ තියෙන ඒ ගුණේ ඥානයේ මේ ඒ ලෙවල් එක ඒ මට්ටම බුදුරජාණන් වහන්සේ දන්නවා. ඊට අදාළ විදිහට තමයි මේ සැලකීම. ඒකෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට මොකක්ද? ඒ කියන්නේ ඒ කියන්නේ සමානාත්මතාවය කියන්නේ ඔක්කොමලට එකට එක විදිහට සලකනවා කියන එක නෙමෙයි. ඒ ලෙවල් එකේ ඇයට සමව සලකනවා කියන එක. ආන් එහෙම ගත්තනම් හරි. ඒ ලෙවල් එකේ ඇයට එක විදිහට සලකනවා. පැහැදිලිද? එතකොට ඊට පස්සේ ඒ විදිහට ගත්තාම අපි නිවසක වුණත් නිවසක මේ ස්වාමිභාරය කියලා දෙන්න මට එතනයි කියන්න ඕනේ ස්වාමිභාරය කියලා දෙන්න ඒක මේ සම සම සම වෙලා සමානාත්මතාවය වෙනවා කියලා එකක් සම වෙන්නේ නැහැ. ස්වාමියෙක් භාර්යාව කෙනෙක් කෙනා රූපෙනුත් වෙනස්. කායික ස්වභාවයෙන්ුත් වෙනස්. ඊට පස්සේ මානසිකත්වවලුත් වෙනස්. ඒ දෙන සම වෙන්නේ අපිට ඊට පස්සේ ඒ දෙන්නට ඒ දෙන්න කරන දේවල් ටික ඔයා මේ ටික කරන්න දැන් අපිට පිරිමි කෙනාට එන ඔයා උයන්න ඔය ටික කරන්න මේ මම මේ ටික කරන්න මම දර බලන්නම් කියලා කිව්වට ඒක කරන්න පුළුවන් වැඩද ඒව කරන්න බෑ. එහෙම එහෙම සම වෙන්නේ සම කරලා එහෙම එකක් නෙමෙයි. ඒ කෙනාට සුදුසු ගෞරවයේ පිරිනමන එකයි කරන්න ඕනේ. පැහැදිලිද? ඒකේ පුරුෂාධිපත්‍ය කියලා එකක් තියෙන විදිහක් නැහැ. පුරුෂාධිපත්‍ය නෙමෙයි සුදුසු ගෞරවයේ පිරිනමන. පුරුෂ ආධිපත්‍ය කියලා කියන්නේ අපිට ඕන විදිහට ක්‍රියාත්මක වෙනවා කියන එකනේ. ආධිපත්‍ය කියලා කියන්නේ පුරුෂාධිපති කියන්නේ පිරිමි කෙනාට ඕන විදිහට තමයි මේක මෙහෙම වෙන්නේ කියලා අපි ඒක එහෙම කරන්නේ. ඒක එහෙම වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඇත්තට gedara නිවස ගත්තොත් එහෙම ආධිපත්‍ය කෙලින්ම බිරිඳට පාවරලා තියෙනවා. පුරුෂාධිපත්‍යයක් නෙමෙයි එතන තියෙන්නේ. කාන්තා ආධිපත්‍යයක් පනවලා තියෙනවා නිවසේදී. ඇත්තටම. ඔව්. හරි පුදුමයි ඒක. කාන්තා ආධිපත්‍යයක් පනවලා තියෙනවා. මොකද ඒක වෙන්නේ ඒ ඒ සිස්ටම් එක ප්‍රශ්න ගැටලු අර්බුද අඩුවෙන් දුවන්නේ ඒ විදිහට තිබ්බොත් විතරයි. නැත්තම් දුවන්නේ තිබ්බ. ඒ හින්දා දෙන්නෙක් සම වෙනවා කියලා මිනිසු දෙන්නෙක් කියලා හරි කාන්තාවක් හරි පිරිමියෙක් හරි කියලා එහෙම සම වෙන්නේ නැහැ. එහෙම සම වෙන්නේ නැහැ. ගෞරවය හැබැයි හැමෝටම ගෞරව කළ යුතුයි. ඒක වෙනම කාරණාවක්. ඒ ලෙවල් එකේ ඇයට එක එක ලෙවල් එකේ ඇයට ඒ ඔක්කොමල අපි තුමි ශිෂ්‍යෝ නම් දැන් ගුරුවරයෙක් නම් තමන්ගේ පාසලේ ඉන්න ඒ ශිෂ්‍යෝ ටික එයාට සම වෙන්න ඕනේ. එතනදී බයස් වෙන්න බෑ. මොකද ඒ එක ලෙවල් එකක්. අන්න එතන අන්න එතන වරද්දනවා. ඒතර ගුරුවරු. එතකොට ඒ කියන්නේ අපි ඒකෙත් දන්නවා මේ කෙනෙක් දක්ෂයි, මේ කෙනෙක් දක්ෂ අඩුයි කියලා. හැබැයි ඒ ඔක්කොම මගේ ශිෂ්‍යයෝ. ඒ ඔක්කොටම මම පුළුවන් විදියට උදව් කරන්න ඕනේ කියන මානසිකත්වයට යන්න ඕනේ. එතනදී වෙනස් වෙනවා නම් අරයා කියන එක විතරයි ටීචර් අහන්නේ මෙයා කියන එක ගණන් ගන්න මෙයාව ගණන් ගන්නෑ කියලා අන්න සමානාත්මතාවය පිළිබඳ ප්‍රශ්නයක්. එහෙනම් පැහැදිලි නේද? සාම්භාරය අතර සමානාත්මතාවයක් කියන එක නෙමෙයි සහජීවනයක් කියලා නම් අපිට කියන්න පුළුවන්. සහජීවනයක් කියන්න පුළුවන් දෙක සමානාත්ම ස්වභාවයක් නෑ රූපෙත් නෑ මොකේවත් නෑ. කටහඬෙත් නැහැ, ශරීරයකත් නැහැ, මානසිකත්වෙත් නැහැ. මේ අපි මොන කාරණාව ගත්තත් එහෙම එකක් නැහැ. හැබැයි ගෞරවය කියන එක දෙපැත්තටම හිමි වෙන්න යුතුයි. පැහැදිලිද ලසේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ඉතින් ආ දරුවෝ එක්කත් ඒ එකමුතුකමින් යනවනම් ජීවිතේ පවුලක් හැටියට ගොඩක්ම ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. ඒගොල්ලන්ගේ අදහසුත් අරගෙන ඒක එකතු වෙලා යන ගමනක් වුණොත් තමයි මේක ඇත්තටම ප්‍රශ්න නැතුව යන්න පුළුවන් ගමනක් වෙන්නේ. එතකොට දැන් දැන් ගෙදර ඉන්න ඔක්කොටම සමානාත්මතාවයෙන් සැලකනවා කියලා අපි බිරිඳට සැලකන විදිහට නෙමෙයි දරුවන්ට සැලකන්නේ. එහෙමයි. නේද? හැබැයි දරුවෝ දෙන්නෙක් ගත්තොත් ඒ දරුවෝ දෙන්නට සමව සැලකන්න ඕනේ. ආයෙ පාර ආයෙ ලෙවල් එකක් විතර තියෙනවානේ. දරුවෝ කියන ලෙවල් එකේ ඉන්නේ. ඒ දරුවෝ දෙන්නට අපි ඒ කියන්නේ මෙයාට වැඩිපුර සැලකනවා, අරයාට අඩුවෙන් සැලකනවා, එහෙම එකකට යන්න බෑ. එහෙම එකක් නොවෙන්න වග බලා ගන්න ඕනේ. ඒ ලෙවල් එකේ. හැබැයි බිරිඳට සලකන විදියයි දරුවන්ට සලකන විදියයි ඒක දෙකක්. ඔක්කොමලා ගෙදර ඉන්න අය ඒ හින්දා හැමෝටම එක විදියට සමානාත්මතාව එහෙම වෙන්නේ නැහැ. ඒ ලෙවල් එකක විතරයි සමානාත්මතාවය තියෙන්නේ. ගොඩක් බරද්ද ගන්නවා. නැත්තම් සුදුස්සාට සුදුසු තැන ලැබීම නැතිවීමයි එකෙන් වෙන්නේ අන්තිමේ. අපි සම කරොත් එහෙම සියල් මේ හැමෝම සම කර සුදුස්සාට සුදුසු තැන නැති වෙනවා. එහෙම වෙච්ච ගමන් එතනින් එහාට ප්‍රශ්න ගැටලුවක් තියෙනවා සිස්ටම් එකේ. බිරිඳට දරුවෝ විදියට සලකන්නේ කිව්වොත් කොහොමද තියෙන්නේ? ඒ ලොකු ප්‍රශ්නයක් නේද එතන? දරුවන්ට සලකන විදියටමයි ගෙදර ඔක්කොටම සලකන්නේ කියලා වල සලකුවොත් එහෙම ලොකු ප්‍රශ්නයක්. සුදුස්සාර සුසු තැන තියෙන්න ඕනේ. ඒ ලෙවල් එක සමානාත්මතා සමානාත්මතාවයෙන් යුතුව සලකන්න. අපි අපි දකිද්දි ඒ කියන්නේ අපි හිතමුකෝ අපි දකිනවා දරුවෝ දෙන්නෙක් අතර තව චුට්ටක් විස්තර කරලා දරුවෝ දෙන්නෙක්ගේ එක්කෙනෙක් හොඳයි එක්කෙනෙක්ගේ ගුණ යහපත්කම් වැඩි අනිත් කෙනාගේ ගුණ යහපත්කම් අඩු වුණාට අපි ආහාර දෙනකොට වේවා අනිත් දේවල් දෙනකොට වේවා දෙකක් තියෙන්න බෑ ඊට අනුව. ඊට අනුව වෙනස් වෙන්න බෑ ඒක. අරයට හොඳ දේවල් දෙනවා හොඳ කෙනාට අරය නරක කෙනාට නරක දේවල් දෙනවා කියලා ගත්තොත් ඒ සිස්ටම් එක බිඳ වැටෙන්න ගන්නවා ඒ ඉන්න. ආයෙ පාරක්. එතකොට එතනදී ආයෙ සම වෙන්න ඕනේ. ගුරුවරයෙක් පන්තියේ ළමයි 30ක් ඉන්නවා නම් තුන් හතර දෙනෙක් හොඳට ඉගෙන ගන්නවා කියලා ඉවරලා ඒ අය ගැන විතරක් බලලා ඒ අය මුල් කරගෙන උගන්වීම කරොත් එහෙම අනිත් ළමයි ගොඩ දෙනෙක්ගේ ඒක අපහසුතාවයටපත් වෙනවා. එතන අර්බුද ඇතිවීමට හේතු වෙනවා. පැහැදිලි නේද? ඊට පස්සේ මොනවා හරි ටීචර් එතකොට කතා කරනවා නම් කතා කරන එකත් හැමෝම එක එක විදිහට කතා කරනවා. අපි ඉස්කෝලේ දැකලා නැද්ද ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවා. ටීචර් අර අරයට සලකන්නේ එක විදියක් අපිට සලකන්නේ මේ විදියට. කියලා ඒක අර්බුද වලට යන්නේ නැද්ද? යනවා නේද? එතන ඒ සමානාත්මතාවය. පැහැදිලි නේද? එහෙනම් සමානාත්මතාවය කියන එක හොඳට තේරුම් ගන්න. මේ සහජීවනයක් තියෙනවා. සමානාත්මතාවයක් කියලා එකක් තියෙනවා. ඒ ලෙවල් වලදී. ඒ ගැන වෙන මොනවාරි කියන්න තියෙනවද කාට හරි? හරි එහෙනම් අපි ඊළඟ කාරණාවට ගියොත් එහෙම අපි දැන් ওই කතා කරේ සැමියෙක්ගේ බිරිඳකට වෙන්න වෙන යුතුයකම් වල එතකොට දෙන්නෙක් සම වෙනවා කියලා එකක් එහෙම එකක් වෙන්නේ නැහැ. මේ ලෝකේ සම දෙන්නෙක් ඇත්තෙත් නෑ අතරම කියනවනම්. අම මොනවා හරි කියන්න තියනවද? අවසරයි ස්වාමීන් වහන්සේ මේ මම කල්පනා කරන විදිහට ඔබ වහන්සේ දේශනා කරපු හැටියට මේ ඒ ඒ දෙදෙනා අතරම අර සද්ධා සීල සුත ඡාග පඤ්ඤා කියන ඒ කාරණා හතරේ අඩු වැඩිකම් නිසා තමයි බොහෝ දුරට මේ ඔය වගේ ඒ පෞල් ජීවිතේ මේ හැලහැප්පිලි ඇති වෙන්නේ. එතකොට අර ඒ ධර්මතාවයන් වැඩි කෙනා අනිත් කෙනාව අවබෝධ කරගෙන අනිත් කෙනාව තේරුම් අරගෙන කටයුතු කරනවා නම් ඒ ප්‍රශ්න ගැටලු හුඟා දුරට අඩු කරගන්න හේතුවක් වෙයි කියලා හිතන්න පුළුවන් නේද? හ්ම්. ඔව් ඒක හරි. හරි. ඊට පස්සේ එතකොට යම කියන කාරණාව හරි. එතකොට අර මුලින්ම ප්‍රශ්නේ මේ ප්‍රශ්නයක් විසඳන්න තියෙන හොඳම වෙලාව තමයි ප්‍රශ්නයක් ඇති නොවෙන්නේ. ප්‍රශ්නයක් හටගන්න කලින් ප්‍රශ්නයක් විසඳන එක තමයි තියෙන හොඳම විදිය. ඒතකොට ඒක තමයි අර සද්දා සීල ත්‍යාග ප්‍රඥාව වලින් කියන්නේ. ඒ ඒ ධර්මයන් සම වෙන මට්ටම මත ප්‍රශ්න ගැටලු ඇති වීම මට්ටම ඉතාමත් අවු වෙනවා. දැන් ඒක ඉක්මවා ගිහලා ඊළඟ ලෙවල් එකට ගියාට පස්සේ ඒක සම වී හෝ සම නොවී හෝ එතනින් එහාට යුතුයකම් වගකීම් වෙන්න ඕනේ ওই විදියට. අපි දැන් මේ අද කතා කරන විදියට. හරි. අම කතා කරන්නේ නැති වෙලාවට මයික් එක ඔෆ් කරලා තියන්න. හරිනේ? ඔව්. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්වාමියෙක්ගෙන් භාර්යාවට වෙනුනේ ඊළඟ යුතුයකම අවසානික අලංකාර දේවල් අලංකාරවත් දේවල් බෙදලා ලබා දීම. එහෙම. ඒවා ඒක ඇඳුම් වෙන්න පුළුවන්, ආභරණ වෙන්න පුළුවන්, මොනවා හරි, ඒ කියන්නේ මොනවා හරි එයා කැමති දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි ලස්සන මොන හරි මල් වගේ දෙයක් වෙන්න පුළුවන්. මොනවා හරි ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. එතකොට ඒව ලබා දීම ඒක ස්වාමියෙක්ගෙන් භාර්යාවට වෙන යුතුයකමක්. යුතුයකමක් කියලා කියන්නේ අනිත් පැත්තෙන් බලාපොරොත්තු වීමක් තියෙනවා. අනිත් පැත්තෙන් බලාපොරොත්තු වීමක් තියෙනවා. එතකොට ඒක කරන්නේ නැති කරන්නේ නැති වුනාම යුතුයකම සිද්ධ වෙන්නේ නැති වෙනකොට අපි මුදල් දුන්නා වුණත් යුතුයකම සිද්ධ වෙන්නේ නැති වුණොත් හිතන්නේ මෙයා මට ආදරේ නැහැ කියලා එකකින් තමයි ඒක ඉස්සරහට යන්නේ. පැහැදිලිද? එතකොට ඒක දකින්න එතකොට අර ඒ කියන්නේ විවාහයකට කලින් මම ඉතින් ඒකේ ගොඩක් දැකලා තියෙනවා විවාහයකට කලින් කෙනෙක් සලකන්නේ මේ එතකොට ඔය දේවල් ගොඩාක් ක්‍රියා කරනවානේ මොනවා හරි ගිහින් දෙනවා කාඩ් එකක් ගිහින් දෙන්න පුළුවන් චොකලට් එකක් ගිහින් දෙන්න පුළුවන් මල් ටිකක් ගිහින් දෙන්න පුළුවන් නොඑක් නොඑක් විදිහට එහෙම යනවා ඊට පස්සේ විවාහයකට පස්සේ ඒ කියන්නේ ඇත්තටම අපි අර එයා දැන් අපේ කෙනෙක්නේ කියන මානසිකත්වයේ මත තමයි මේ පිරිමි කෙනා ඒක ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැනේ කියලා එයා හිතලා කරන්නේ හැබැයි ඒක ප්‍රමාණවත් නැහැ එතන අර්බුද ඇති නොවීම පිණිස ප්‍රමාණවත් නැහැ. අපි ඒකයි තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ කාරණාව කට්ටිය උත්සාහවත් වෙන්න මේ ඒක ප්‍රශ්නයක් නැහැ නේද? දැන් Tamanට විවාහ වෙන කලින්ද එහෙම දෙන්න පුළුවන් නම් පස්සේ එහෙම බැරිකමක් වෙන්න බෑ නේද? මහා මේ Tamanට දරන්න බැරි ඒවා නෙමෙයි. දරන්න පුළුවන් ප්‍රමාණයව තියනවා නේද? පොඩි දෙයක් වෙන්න පුළුවන් සමහරවල් නේ. ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. මේ ඉතින් ඒ වගේ පොඩ්ඩක් හිතලා බලන්න. ඒ ගැන මොනවද කියන්න තියෙනවද කාටද? නෑ අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ඒ ඒකෙත් ඒ කියපු කාරණා ඔක්කොම හරිම වැදගත් කියලා හිතනවා විශේෂයෙන්ම ওই පළවෙනි එකට කියපු කාරණා දෙකත් එහෙම අර ගොඩක් වෙලාවට يعني ඔය ඔය හැම දෙයක්ම මම හිතන්නේ මෙතන ඉන්න හැමෝම වගේ කාලයත් එක්ක තේරුම් ගන්න දේවල් නමුත් එතෙන්දී අර සාමාන්‍ය අපි ජීවත් වෙන මානසික රටාවට වඩා වෙනස් දේවල් තියෙනවා ඒක يعني අර ඒතර يعني ඒකේ කියන්නේ ඒ සිද්ධිත් එක්කම තමයි ඒක තේරුම් ගන්න ඕනේ. එහෙම ඇත්තට වාසිකයෝ සම්මානීය ඒ දේවල් ටික වුණත් ඒක අපි එහෙම පුරුදු වෙලා නැහැ නේ එහෙම රටාවක නැති ඉන්නකොට කියන්නේ විශේෂයෙන්ම ලංකාවේ ඒක මාත් ගොඩක් වෙලාට මමත් ඒක අත්විඳලා තියෙනවා ඕනතරම් මම දැකලා තියෙනවා. ඒ ඒ ඒක කියන්නේ එහෙම එකක් කලින් ඒ ස්වභාවය ඔබ වහන්සේ කියන ටිකයි කියන්නේ කලින් අපි ඔය දේශනාවලුත් අහලා ඒ ටික සම්බන්ධතාවය දැනන් හිටියා නම් වෙනස්. නමුත් එහෙම නැතිකොට එහෙම වෙන ස්වභාවය ගොඩක් අඩුයි. කියලා හිතෙන නිසා කියන්නේ කාරණා දෙක නමුත් ඒ ඒවා ගොඩාක් දේවල් වලට බලපාන කියන්නේ ඒ ඒ සිද්ධි ටික ගැළපෙන හැටි පස්සේ තමයි තේරෙන්නේ කියන්නේ මෙහෙම මෙහෙම වෙනවා කියන සම්බන්ධතාවය අර ඔබ වහන්සේ හතරවෙනි ටික කියපු කාරණාව නම් ඉතින් මං හිතන්නේ ඔය හැම ගෙදරකම ප්‍රධානත්වයේ කොහොමත් මේ කාන්තාව තමයි ඒක දුන්නත් නැතත් ඒක තියෙනවා හැමතැනම ඒ කියන්නේ සමහරවිට ඒක එළියට තියෙනවා නැත්නම් නැති වෙන්න පුළුවන් මං හිතන්නේ ඒක නම් අපේ හැමතැනම බලෙන් ගන්නවා ඒකනේ බලෙන් හරි ඒක තියෙනවා ස්වාමීනි හැමතැනම ඒක තියෙනවා නමුත් ඒක බලෙන් නැතුව ඒක දැනගෙන ඉන්නවා නම් ඒක මං හිතන්නේ ඊටත් වඩා හොඳයි මේ මං හිතන්නේ අපිට ගොඩක් හොඳයිනේ පළවෙනි කාරණා දෙක තමයි සම්මත අඩු අඩු වෙනවා කියන එක දකින්නේ අර තුන්වෙනි කියපු කාරණාව ඒක කියන්නේ තමන්ගේ බුද්ධිමත්තාවත් එක්ක අර වංශ කිව්වා වගේ කලින් තේරුම් ගන්න ඕනේ ඒ කියන්නේ අර ප්‍රතිපාක දැනගෙන ඒක මොලේ කල්පනා කරලා එහෙම දේවල් නොෙන් තියෙන්න ඕනේ කියලා. ඒ අන්තිම එකත් ස්වාමීන් හරියට පැහැදිලිව අහලා තියෙනවනම් හුඟක් ප්‍රයෝජනයක් තියෙනවා. මේ කියලා මටත් හිතෙනවා දැන් මේ මේ පැහැදිලිව මේ මෙහෙම මෙහෙමයි වෙන්නේ කියලා දැනගෙන ඉන්න එක හුඟක් මේ කියන්නේ එතන මානසිකත්වයේ වෙනසක් තියෙනවා කියලා මට තේරෙන කියන්නේ සාමාන්‍යයෙන් අපි පිරිමි හැටියට අවුරුදු 25ක් 30ක් වෙනකොට ගොඩනැගිච්ච එකයි ඊට පස්සේ කාන්තාවත් එක්ක ඉන්නකොට තියෙන එක සාමාන්‍ය ලොකු වෙනසක් තියෙනවා. ඉතින් එතකොට ඒ ස්වභාවයේ මෙන්න මේ වෙනසක් තියෙනවා කියන එක මොනවද වෙනස්කම් කියන එක මම හිතන්නේ ඔය කියපු කාරණා පහට ගොඩාක් ඒවා අයි තියෙනවා කියලා. කියන්නේ ඒකෙන් ඒ වෙනස ඒ ગેප් එක කවර් වෙන්න තමයි ඔය පහක් තියෙන්නේ කියලා මට හිතෙන්නේ සොයන්. ඔව් ඒක හරි. ඒ ગેප් එක කවර් වෙන්න. එතකොට يعني බුදුරජාණන් වහන්සේ ඕකේ සිංහලවා සූත්‍රයේදී කියන්නේ ඒ දිශාවෙන් බය හටගන්නේ නැහැ කියන ඊට පස්සේ. කියන්නේ ලොකු අර්බුද හටගන්නේ. ඒ කියන්නේ එයා එයා ඒ දේවල් කැමතිින්ද කැමති දේවල් එයා ලබා දීම නිසා එයා අපිත් එක්ක කැමැත්තෙන් ප්‍රශ්නයක් ගැටලුවක් අවම වෙන විදියට ජීවිතේ පවතිනවා. බය හටගන්නේ නැහැ කියන එකයි පැහැදිලි කරන්නේ. එතකොට දැන් ඔය ඇත්තටම කියනවනේ අධිපති භාවය කියන ඔය මේ මිදෙනේ කියපු කාරණාව ඒකින්ද නේද අර නැන්දමලේරි ප්‍රශ්නේ තනිකරම තියෙන්නේ ඕක. තනිකරම නැන්දමලේරි ප්‍රශ්නේ තියෙන්නේ එකක්. ඒ කියන්නේ නැන්දම්ම ගෙදර අධිපතිභාවය යා අරගෙන හිටියා. පුතා පුතායි ගෙදර. ඊට පස්සේ ලේලි කෙනෙක්ව ඒ ගෙදරටම පුතා ගෙනාවොත් එහෙම ඊට පස්සේ ලේලි එයා අධිපතිභාවය එයා බලනවා බලාපොරොත්තු වෙනවා. මේක මෙහෙමයි යන්න ඕන ඕවා කන්න බෑ අද උයන්න ඕනේ මේක. මෙහෙමයි ඊට පස්සේ මේක මෙහෙම වුණා නම් හරි කියලා. ඊට පස්සේ නැන්දම්ම කැමති නෑ ඒකට. එයා ඒක දෙන්නේ නෑ. එතකොට ඒක මේ ඇත්තරම අත්තර එතනදී අත්තරින්න ඕනේ නැන්ද අම්මා. දැන් ලේලි කෙනෙක් ගෙදාවට ගෙදරට ආවට පස්සේ අධිපතිභාවය පිළිබඳව අයිතිය ලැබෙන්න ඕනේ එයාට. ඒක තමයි ඒකේ යථාර්ථය. ඒක ලැබෙන්නේ නැහැ කියලා පැහැදිලිව පේනවා නම් හොඳම වැඩේ තමයි තුට්ටක් ඈත් වෙලා වෙනම එයාට අධිපතිභාවයේ සකස් ඉන්න පුළුවන් තැනකින් ජීවත් වීම. එහෙම වුණොත් නැන්දාමලේදී ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. දැන් අපේ අපේ අනිකම උදාහරණයකට අපේ අම්මයි අපේ අයියා විවාහ වෙච්ච එක්කෙනා ප්‍රශ්න නැත්තේ ඒ දෙන එකට නෙමෙයි ජීවත් වෙන්නේ. මුල ඉඳලම එහෙම නෙමෙයි ජීවත් වුනේ. එක දිගට ජීවත් වුණා නම් එක ගෙදර එතකොට එහෙම වුණා නම් මාසයක් අවුරුද්දක් යනකොට ලොකු ප්‍රශ්න වලට යන්න ඉඩ තිබ්බා. අපි දකින අපේ ලොකු අම්මලාගේ ඒ ඒ ඒ ගෙවල් වල එහෙම එහෙම ගොඩාක් ඒ වගේ ප්‍රශ්න ඇති වුණා. ඒ මොකද ඒ ලේලි ලේලි බලාපොරොත්තු වෙන අධිපති භාවය ඒක නැන්දම දෙන්නේ නැහැ. ඒකත් එක්ක ගොඩාක් එතන ලොකු බෙදීමක් හට ගන්නවා හිත විරසක වීමක් ඇති වෙනවා අන්තිමේදී ස්වාමියා තමයි දෙපැත්තෙම පීඩාව විඳින්නේ මැත්තේ තැලෙන්නේ ස්වාමියා ඒ හින්දා මගම් වැඩේ තමයි ඒක ඒ වගේ පේනකොටම බුද්ධිමත්ව චුට්ටක් එහාට වෙලා මේ ඉන්න එක අඩු ගානේ ඊටම ලොකු වෙනා ඒ ඊටම වෙන ගයක් හදාගෙන නැත්තම් වෙන කුලිය ගෙදරක උනත් ප්‍රශ්නයක් නැහැ වෙනම එතකොට ඒ අධිපති භාවය එතන එයාට ඒ කාරණා ඒක දෙන්නම ඕනේ ඒක බලාපොරොත්තු වෙන දෙයක්. ඒක දුන්නේ නැත්නම් ප්‍රශ්නයක්. හරි. ඊට පස්සේ එහෙනම් අපි ගත්තොත් එහෙම බිරිඳගෙන් සාමියාට වෙන්න යුතුකම් ටික සංජීව පොඩ ස්ලයිඩ් එක දාන්නකෝ. ඔව්. එතකොට දැන් gedara කටයුතු සොයා බලා මනාව කිරීම කියන එක බිරිඳගෙන් ස්වාමියෙට වෙන්න ඕනි යුතුයකමක් කියනවා. ඒ කියන්නේ දැන් ඔය කාරණාවේදී මේ දැන් ඒ කියන්නේ gedara කොහමද පිරිසුදුව තියෙන්න ඕනික කාරණා ඊට පස්සේ තව නොයෙක් දේවල් වෙන්න පුළුවන් ඒ කටයුත්ත හොයා බලා මනාව කරනවා කියන එක. දැන් මට මතකයි අපිට එක එකපාරක් එක්කෙනෙක් කිව්වා මේ මොකද්ද ස්වාමියෙක් කිව්වේ පිරිමි කෙනෙක් කිව්වා එයාට තේ එකක් දෙන්නේ නැහැ. කාන්තාව මේ ඒ කියන්නේ එයා බලාපොරොත්තු වුණා තේ දැන් හදලා 10 විතර තේ හදලා තේ දෙයි කියලා. ඉතින් අරයා එහෙම නෑ. එයා තේ එකක් හදාගත්තා කියලා එයා එයාගේ වැඩ. නැත්තම් වෙන මොකක් හරි වැඩක. එතකොට ඒක ලොකු ප්‍රශ්නයකට වගේ යන්න ගියා. මේ පොඩි කාරණාව. ඒ හින්දා gedara කටයුතු සොයා බලා මනාව ඉටු කිරීම කියන එකේ ගොඩාක් පැති තියෙනවා. මෙච්චරයි කියලා කියන්න විදිහක් නැහැ. ඒක බිරිඳගෙන් සාමියාට වෙන්න යුතුකමක් විදියට දකිනවා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ gedara වාසය කරන අයට මනාව සංග්‍රහ කිරීමත් බුදුරයන් වහන්සේ යුතුයකමක් විදිහට දකිනවා. ඒ කියන්නේ ස්වාමියාගේ අම්මා තාත්තා ඉන්න පුළුවන්, ඥාතීන් ඉන්න පුළුවන්. ඒ වගේ ඒ අයත් එක්කලා ඒ අයට මනාව සංග්‍රහ කිරීම මේ බිරිඳගෙන් ස්වාමියෙක් වෙනුවෙන් යුතුයකමක්. ඊළඟට තමයි ස්වාමියා ඉක්මවා වැඩිකාම සේවනය නොකිරීම කියන එක බිරිඳගේ ස්වාමියෙක් වෙනුවෙන් යුතුයකමක්. ඊට පස්සේ උපයන දේ ආරක්ෂා කිරීම කියන එකත් බිරිඳගෙන් සැමයකට විය යුතු උතුකමක්. ඒ කියන්නේ ගෙදර ආධිපත්‍ය බිරිඳට ලැබුණාට පස්සේ එයා එයා උපයන දේ සීමා රහිතව ඒ කාරණාවල යොදවන එකෙන් ලොකු අර්බුදවලට යනවා. අල්පාරක්. ඒ හින්දා උපයන දේ ආරක්ෂා කිරීම බිරිඳක් ඒක වගේ මේ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක එයාගේ යුතුයකමක්. ඊට පස්සේ පස්වෙනි කාරණාව තමයි නිවසේ සියලු කටයුතු වලට දක්ෂ වීම ඒ වගේම අලස නොවීම. එතකොට ওই කාරණාවෙදී දැන් කියන්නේ අර කලින් සාමාන්‍ය විස්තර කරනවා දැන් උදේ නැගිටින එක ඊට පස්සේ ඒ වගේ ඒවා අර මේ ඒ දක්ෂව කටයුතු කරන එක ඒක අර පිරිමියෙක්ගේ පැත්තෙන් බලාපොරොත්තු වෙනවනේ. එහෙම නැද්ද ලසිත් සාමාන්‍යයෙන් අර කියන්නේ එහෙම බලාපොරොත්තු තිබුණ නැද්ද? සාමාන්‍යයෙන් කියන්නේ මෙයා උයන්න දක්ෂයි කියන කාරණාව ඊට පස්සේ කම්මැලි නෑ කියන කාරණාව නිකන් බලාපොරොත්තුවක් තියෙනව නේද සාමාන්‍ය පිරිමේ කීතේ එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක හැම කෙනෙකුම තියෙනවා ඒක නැති වුණොත් අර ප්‍රශ්නයක් ඇති නොකරගෙන එකතු වෙලා ඒ ගමන යන එක තමයි විය යුතු වෙන්නේ ඒක හරි මෛත්‍රී උපේක්ෂාවේ මුණදීම තමයි විය යුතු වෙන්නේ හැබැයි අර්බුද ඇති වෙන්න හේතු වෙනවා මේක සාමාන්‍ය පෞල් ජීවිතයක් ගැන මේ බුදුරණස් කියන්නේ සාමාන්‍ය පෞල් ජීවිතයක ඒ විදිහේ දක්ෂතාවය කම්මැලිනස් ස්වභාවය ඒ ඔය වගේ කටයුතු තිබී තිබුණොත් ප්‍රශ්න ගැටලු ඇතිවීම අඩුයි. එහෙමයි. එහෙමයි සර්. ඔව්. එතකොට ওই කාරණාවදී බිරිඳ මම හිතනවා ගොඩක් ගොඩක් කාන්තාවෝ මේ ඔය කාරණා පහෙන් දැන් පිරිමින්ගේ පැත්තෙන් කාන්තාවට වෙන යුතුයකම් ගත්තොත් 100%ක් විතර ඒක වෙනවා කියලා ගත්තොත් කාන්තාවගෙන් පිරිමියට වෙන යුතුයකම් වලින් 100ට ගොඩක් කාන්තාව 80කින් 80ක වගේ ඉන්නවා නේද? එහෙමයි එහෙමයි. මොකද ඉන්දික කියන්නේ? එහෙම නෙමෙයිද? එහෙමයි ස්වාමීන් වහන්සේ කාරණා ඒ. ඔව් ස්වාමියාගේ බිරිඳකට වෙන්න ඕන යුතුයකම් වලදී ඒක නිකන් 120ක් වගේ අපිට 20 25ක් කියලා කියන්න පුළුවන්. අනිත් පැත්ත 175ක් 80ක් ඔටෝමැටිකලි තියෙන ගතියක් තියෙනවා. විශේෂයෙන්ම මේ අපේ සංස්කෘතියට ඇතුළු කාන්තාවන්ගේ. ඕක මම හිතන්නේ සංස්කෘතිය අනුවත් වෙනස් වෙනවා. මම හිතන්නේ බටේර සංස්කෘතියට හැදුන අයගේ නම් ඕක ආයෙ වෙනස් වෙනවා ඇති. ඔය කාරණාව අපේ සංස්කෘතිය හැදුන අයගේ තියෙනවා. ඉතින් ඒක එයාගේ පැත්තෙන් එහෙම තියෙනවා. ඒතකොට එයාගේ පැත්තෙන් එහෙම තියෙද්දි තමයි එයා ඒක ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ. එයාගේ පැත්තෙන් එයා මේ දේවල් කරනකොට ඇයි මෙයා මට මෙහෙම කරන්නේ නැත්තේ කියලා තමයි ඊට පස්සේ ප්‍රශ්නේ පටන් ගන්නෙ. කියන්නේ එයාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මේ කාරණාව මෙහෙමයි කියලා. ඒ වුණාට තමන් මෙහෙම තමන්ගේ පැත්තේ යුතුයකම් ටික තමන් කරගෙන ඉද්දී මෙයාට තේරෙන්නේ වාක්‍ය විදිහට නැති වුණාට ඕවා ඕකේ ඔය කියන මේ වපසරිය ඇතුලේ එයා එයා එයා දකින විදිහට එයා හොඳට කටයුතු කරගෙන යනකොට අනිත් කෙනා ඇයි මට මෙහෙම කරන්නේ ඇයි මට මෙහෙම කියන්නේ? ඇයි මෙහෙම යාට කරන්න බැරි කියලා ලොකු ප්‍රශ්නයක් එනවා. හරි නේද? එතකොට ඒ කාරණාවේදී ඔන්න ඔහම තියෙන. එතකොට බලපුවාම නිවසක දැන් නිවසක ප්‍රශ්න ඇතිවීම ගැන සාරාංශ කරලා කිව්වොත් සද්දා සීල ත්‍යාග ප්‍රඥානු ගැලපීම එකම එක එක කොටසක්. එයින් එහාටත් බලුවොත් එහෙම ප්‍රශ්න ඇතිවීමට ගොඩාක් බලපාන්නේ පිරිමියාගේ පැත්තෙන් වෙන්න ඕන යුතුයකම් වල අඩුවක් තියෙනවා. පිරිමියාගේ පැත්තෙන් වෙන්න ඕන යුතුයකම් වල අඩුවක් තියෙනවා. ඒක තමයි අපිට මධ්‍යස්ථව බලනකොට ඒකේ පේන විදිය. හරි එහෙනම් කාට හරි මොකක් හරි මම හිතන්නේ ගොඩක් වෙලා ගියා. අවශ්‍ය කාරණාවක් කියන්න ඕන දෙයක් දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. අවසලයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මෙතන මේ මේ කාරණා ටික කල්පනා කරලා බලපන් ස්වාමීන් වහන්සේ අර මේ දැන් ගෙදරක දැන් අර ලසිත් කිව්වා වගේ අර පුරුෂාධිපත්‍ය වගේ දේවල් ඇති වෙලා තියෙන ස්වාමීන් වහන්සේ දැන් අපි හිතමුකෝ මේ දැන් ගෙදරට ප්‍රොවයිඩ් කරන දැන් සල්ලි හම්බ කරන එක ගැන බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන් නේද? ඒ වගේ පැත්තක් අත දැන් ආරක්ෂාව සපයන එක. දැන් ඒ වගේ දැන් ගෙදරට කවුරු හරි මේ එකක් කරනවා නම් ඒ වගේ පැත්ත ඒ පැත්තත් මේ ගැන කතා මේ සම්බන්ධතාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඒ පැත්ත කවර් කරලා තියෙනවද කියලා පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ සම්බන්ධතාවයක් තියෙනවද කවර් කරලා තියෙනවද කියන්නේ ඒ කියන්නේ දැන් මෙතන එහෙම පැත්තක් කතා කරලා නැහැ නේ ස්වාමීන් නමුත් එහෙම බලාපොරොත්තු තියෙනවා නේද ස්වාමීන් වහන්සේ දැන් මේ ගෙදරට සල්ලි හම්බ කරලා ගෙනේ ඊට පස්සේ ගෙදර අයට මොන හරි ඇටැක් එකක් આવොත් හරි කවුරු හරි මේවා කළොත් ඒක නෑ ආරක්ෂා කරයි අන්න ඒ වගේ බලාපොරොත්තු තියෙන ඒ වගේව කරලා පිරිමයා හිතන්න පුළුවන් මගේ කෙරුණා කියලා හිතන්නත් පුළුවන් කෙනෙක් නේ මම සල්ලි ගේනවා ඒකෙන් මගේ යුතුයකම ඒක තමයි කියලා වගේ එහෙම ගතියකුත් තියෙනවා තමයි එතන ප්‍රශ්නේ නේද එහෙම තමයි. මම හිතන්නේ ජනාධිපතියත් එක්ක තියෙන ප්‍රශ්නේ තියෙන්නේ එයා ගෙදර ආරක්ෂා කරන් එහෙම ඉන්නවා. ඊට පස්සේ අර හරි හම්බ කරනවා. ඉතින් ඒක මං ඒතර කරන්න ඕන දේවල් කරා. දරුවන්ට උගන්වන්නේ ඒවා, ඉතුරුකෝ ඒවා ඔක්කොම කරන්න ඕනේ එයා. කියලා අපි අර යුතුයකම් ඒවා වගකීම් බෙදෙන විදිය ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඒ බෙදෙන්න ඕන විදිය නෙමෙයි බෙදලා තියෙන්නේ. සාමියා හරියම්බ කරපු දේ ආරක්ෂා කිරීම කාන්තාවගේ යුතුයකමක් කියලා කියනවා. එතකොට ඒ කියන්නේ ඒ කාලෙත් ස්වාමියා මූලික වෙලා තමයි ඒ කරුණු වෙලා තියෙන්නේ ලෝකේ සාමාන්‍ය කාන්තාවන් කාන්තාවන් රැකිරක්ෂා කිරීම කියන එක බුදුරජාන් වහන්සේ කාලේ මම හිතන්නේ බොහොම අල්ප විදියට තමයි උනේ සාමාන්‍ය උනේම නෑ කියන්න පුළුවන් අල්ප විදියට අපි හිතමුකෝ ඒ පවුල් වල ජීවත් වෙන්න බැරි වුණාම මොනවා හරි ඒ වගේ මොනවා හරි පොඩි කඩයක් කාන්තාවක් කරනවා නැත්නම් කුලිය වැඩක් කරනවා වගේ ඒ වගේ තත්වකින් තමයි ගිහින් තියෙන්නේ කාන්තාවෝ අපි අනුරාධපුරෙත් අහලා නෑ නේද කොයි අපේ ඉතිහාසය අහලා නෑනේ කාන්තාවෝ මොනවද ලොකු ගණිතඥයෝ හරි රණශූරයෝ හරි මොනවා හරි එහෙම පැත්තක් අපි අහලා නෑනේ කියන්නේ ඒ රස්සාවල් පැත්තෙන් නේද මොකද ඒ සංස්කෘතිය තිබිලා තියෙන විදිය එතකොට ඒ සංස්කෘති කොහොමද දැන් වෙනස් කෙසේ වේවා මේ අර පිරිමියාගේ පැත්තෙන් ආයුතුකම් ටික දකින්න නැති එකමයි ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නේ මෙතන තියෙන ප්‍රබලම ප්‍රශ්නේ පෞල් ප්‍රශ්නේ ඊට පස්සේ හට ගන්නවා නම් ඒක ප්‍රබලම ප්‍රශ්නේ මේ ඒ අර සද්දා සීල ත්‍යාග ප්‍රඥාවල නොගැලපීම ඒක හැබැයි ඔය කොයි තරම් එහෙම තිබුණත් දෙන්න දැන් ධර්මයේ හැසිරෙන්න ගත්තොත් එහෙම දෙන්නම මෛත්‍රී උපේක්ෂාව සහගතව උසාසී දියුණු කරගෙන ගියොත් එහෙම ඔය ඔක්කොම අවම වෙන්න ගන්නවා ආය පාරක්. ඇයි ඒක දෙන්නගේ සද්ධාවයි සීලයයි ත්‍යාගයයි ප්‍රඥාවයි දැන් ධර්මයේ හැසිරීමෙන්ද ආය සමාන වෙනවානේ. දුර්වල කෙනෙක් ඉන්නවා නම් එයාගේ ඒ ටික හරියනවා. ඊට පස්සේ ආයෙ ඒකෙන් ඒ දෙක බැලන්ස් වෙලා සම වෙනකොට ආයෙ අනිත් ප්‍රශ්න ඔක්කොම බැලන්ස් වෙලා යනවා. එහෙනම් කුසලයේ හැසිරීම තමයි එතනින් එහාට කරන්න ඕනේ. ඉතින් අපි එක එක මට්ටම් වල ඉන්නේ මේක. දැන් ඔය කට්ටිය එක මේ මට්ටමින් හරිය ওই ටික අහන්න හම්බුන එක ලොකු දෙයක් නේ. ජීවිතේ මේ ගානට ඇවිල්ලා හරි අහන්න හම්බුනේ තව ඒක කොටසක් තියෙනවා අපිට කරගන්න පුළුවන් කොටසක් නේ. සමහරවිට අපිට මේක වයසට ගිහිල්ලා අහන කොටසකුත් ඉන්නවානේ. එතකොට යාට ඒක ඔක්කොම පාස් වෙලා ගිහින් ඉවරයි. එහෙම කාරණාවක් තියෙන්නේ. හරි එහෙනම් අවසාන ප්‍රශ්නයකට අවස්ථාව තියෙනවා නැත්නම් අපි අවසන් කරමු. හොඳයි එහෙනම් එහෙනම් මේ කාරණා අනුව ජීවිතය සකස් කරගන්න ඔය විදිහට තව උතර සිංහලවා සූත්‍රයේ යුතුයකම් වගකීම් ගැන විස්තර කරනවා මොකද්ද ගුරුවරේ ශිෂ්‍යයෙකුට ශිෂ්‍යයේ ගුරුවරයෙකුට වගේ තව ගොඩක් පැති විස්තර කරනවා මම ඒ ගැන මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ ඒකේ ලොකු අවස්ථාවක් මම දකින්න නැති හින්දා එහෙනම් මේ අනුව තමන්ගේ නිවසේ පරිසරය අපිට සකස් කරගන්න පුළුවන් වුණොත් ඔබට ඒකෙන් ඔබට බොහෝ පහසුවෙන් කුසල් සහගතව ජීවිතේ ගත කරන ජීවිතය සකස් කරගන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ දකින්නේ දෙවි කෙනෙක් දෙවි කෙනෙක් එක්ක වාසය කරනා වගේ ජීවිතයක් මනුස්ස ලෝකෙ ගත කරන්න පුළුවන් කියලා. දෙන්න සකස් කරගත්තු දෙවි කෙනෙක් දෙවි කෙනෙක් එක්ක ඉන්නා වගේ ජීවිතයක්. ඒ කියන්නේ බොහොම පහසුවෙන් සැහැල්ලුවෙන් යන ජීවිතයක් ඒක. ආන් මේ මට්ටමක ඒක සකස් කරගන්න පුළුවන්. ඒක දෙපැත්තෙම එන්න ඕනේ. අනිත් පැත්තෙන් එනවා අඩු නම් අපි ඒ ඒ තරමටම අපි උපේක්ෂාව වඩා ගන්න එක තමයි හොඳම වැඩේ. මෛත්‍රිය ආරක්ෂා කරගනිමින් උපේක්ෂාව දියුණු කරගන්නවා. දියුණු කරගෙන ඒකට මුහුණ දෙන එක තමයි අපි කරන්න ඕනේ. එහෙම එහෙනම් ඒ විදිහට කටයුතු කරගෙන යන්න මේ සියලු දහම් කාරණා ඔබ සියලු දෙනාටම කුසල් දියුණු කර ගැනීම පිණිස සුවපත් වූ ජීවිතයක් ගත කිරීම පිණිස හේතුපකාර වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම දරුවන් සරණයි අප්පා ඔක්කාත වන්දාමි බන්තේ मया कथं पुण्यस्वामिना अनुमोदितव्यं स्वामीना कथम पुण्य मई अद्दातव्यं साधु साधु अनुमोदा अवकाश द्वारा तेन कथा सर्वमच्यं समतमे बान्ते ओकासखमामि बान्ते द्वितीयमपि ओकासखमामि बान्ते तृतीयमपि ओकासखमामि बान्ते साधु साधु साधु सर्वकर्मस्वामिनः